දැයි සියලු දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨහං සුද්ධ කිරීමක් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කරගෙන ගිය සම්ප්‍රදාය හැටියට ලිඛිත ප්‍රශ්න සසවාරය සජිවාරය ආරම්භ කරමු. පින්සන්ගෙන් ඉල්ලා සිටිනෝ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සජිවාරය ආරම්භ කර දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය එරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. 1. ඊයේ ධර්ම සාකච්ඡාවේදී මේ මට වැටහුණු ආකාරයයි අතීතයට අනාගතයට නොගොස් වර්තමානයේ සිටීම ගොජේ කියාය. මෙහි හරි වැරදි පෙන්වා තවදුරටත් තෝරාගෙන මෙන්න ඉතා යටහත් වෙලා සිටින්න. දෙක මා භාවනා කිරීම පටන් ගත්තාට පසු කුඩා කාලයේ පටන් මා කළ සමහර දේ වැරදි කියා නොදැනුවත් නොදැනුවත්ව කළ දේ දැන් වැරදි කියා මට සිතේ. උදාහරණ අක්කලාට ගැසූ සැටි යාළුවත් සමග රණ්ඩු වුණ හැටි මාළඟ තිබූ තරහ ව්‍යාපාදයේ කියා දැන් වැටහි. මේ අතර වැරදි කියා නොදැන කළ වැරදි පිටට එයි. වහන්සේගේ දේශනා වහන්සේ දේශනා කළ පරිදි මේ වනමුකය පෑදී හැරව ගලා එනකි. මේ සිත වලින් වලින් අයින් වීමට ඇන්ටිබයොටික් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනවෙන් තා යදහ ප්‍රේලා සිටින්න. වහන්සේට නිරුක් නිරෝගී බව පතමි. කොහොම නම් බණ අහන්නේ අඩුපාඩු තියෙනවා කියලා කියනවා මේ වර්තමානයේ සිටීම කොජේ කියන එක තේරුම් ගන්න තරම් පිරිසිදුකමක් ඇවිල්ලා නැහැ. එතකොට හරි අමාරුයි ඉගෙන ගන්න ඉගෙන ගන්න දේ කරදරයක් කරගන්න. භාවනා කරනකොට කරනකොට තුවාණමුකේ පෑදෙනවා. නමුත් ඒකෙන් හිත මේ වේදයටපත් වෙනවා ඒක කරදරයක් කරගන්නවා. මුදුන් මෙපටීම ලෝකේ සුභසිද්ධියක් වෙන්න බෑ. සුඛෝ බුද්ධාන උපාද වෙන්නත් බෑ. සුඛෝ සංගත සම්ධම්ම දේශනා වෙන්නත් බෑ. ඉතින් මේ ගොජය කියන එක අපි හඳුන්ලා දෙන්නේ භවනා කළා රූපේ රූප සංඥාවක් වඩටපත් උනාට පස්සේ ඔය මාතෘකාව දානවා. ඒක මේ භවනා නොකරපු කෙනෙක්වත් දාන්න පටන් ගත්තොත්. ආරම්භ කරපු කෙනෙක් පටන් ගත්තොත් ඉතින් මේ වැරදි හතරක් මේ හිලකට රවුම් පොරොප්පක් ගහන්න හදනවා. ඉතින් අවස්තික වටනකම දන්නේ නැතුව ධර්ම කරුණු යොදන්න ගත්තොත් මෝඩ වැඩුව අවුලත් එක පොර බැදුවා වෙනවා. අඳුරට දෙලිපියා වුණා වෙනවා. එනිසා කන්ටෙක්ස්ට් වල තේරුම් මේනින් එක තේරුම් ගන්නවා. මේ එක එක අදහස් දෙන්නේ භාවනා එක එක මට්ටම් වල. නිසා ගොජයක් වඩපත් දෙන්නේ කොහොම අරමුණු ගෙවිලා ගියාට පස්සේ වෙලාවක නම් වර්තමානයේ හිටපවත්වන එක ගොජේ කියලා සාමාන්‍ය ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වචනේ පාවිච්චි කරන්න පටන් ගත්තොත් හැමතැනම බුදුජානනාංශේ නියෝජනයක් වෙන්නේ ධර්ම නියෝජනයක් වෙන්නේ දුරට ගලිපිය වුණා වගේ කපාරක්. ඒගොල්ලෝ අතීත මතක තවන්ට වැරදි කෙරුවා හරි කෙරුවා මතක් වීම කල්තරයක් වාදකයක් කරගන්න නෙවෙයි මතක් කරන්නේ මේ සුවීමේ වැඩ පිළිවෙලක් නියම මතක් වෙද්දී සතිය පවත්වන්න පුළුවන් කියලා කියන්න පුළුවන් ගන්න වැඩේ මනුස්සයා ගොඩ මේක මේ මතක් වීම සතිය පවත්වන බාධාවක් හෝ පශ්චාත්තාපයට හේතුවක් හෝ එහෙම නැත්නම් හීනමානයකට හේතුවක් හෝ වෙනවනම් ඒ කියන්නේ තමන් තාම මේ සතිය කියන වචනේ අඳුරගන්නේ නැහැ. අපිට තියෙන මේ කොයි එකම ලකුණක් මට සතිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සතියේ ප්‍රතිම නිසා හිතට ඇතිවෙච්ච සංවේදී භාවයක්. පිළිවිතේ කියනවා සතිය නිසා ඇතිවෙච්ච උත්තරයක් ප්‍රශ්නයක් නෙවෙයි. අනේ මේ විදිහට මේ தত্ত্ব දෙක බැලීමේ දක්ෂතාවය නැතිකම තියෙනවා. ඒකත් 100ට 100ක්ම ලියුපෙන්නට දාලා දෙන්න බෑ 150ක් අම්බා කරන්න වෙනවා. කියලා දීපු නිසා මේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා පසුබිමට සාපේක්ෂව මේක තේරුම් ගන්න බැරි නම් අවස්තික වටිනාකම තේරුම් ගන්න බැරි නම් මේ බුද්ධාංශික දේශනා පවා ඇලර්ජික් වෙන්නේ ඉතියි. ඒක වෙලක් තියෙනවා. වෙන්නත් ඉතියි. ඉන්සක් මා කරලා ඒ පසුබිමට සාපේක්ෂව තේරුම් ගන්න. මේ පොදු කමටහන් සුද්ධ කරනකොට වෙන වැරද්දෝක තමයි. වෙන කෙනෙකුට කියපු දෙයක් තව කෙනෙක් අහගෙන ඉන්නවා. අර කෙනාගේ මානසිකත්වයට කියපු දෙය මේ කෙනා ඒ තත්ත්වයට යන්නේ නැතුව ඔහු වෙන මට්ටමක ඉඳලා එනලයිස් කරන්න පටන් ගන්නවා. ඒක කරන්න එපා. එහෙම ධර්මතාවයක් ව්‍යාප්තික වෙන්නේ මේ පසුබිමට සාපේක්ෂව. ඒ පසුබිමට සාපේක්ෂව තේරුම් ගැනීම තමයි වෙලෙ පිටකන තිබිච්ච සංවේදී භාවයක්. දිනුවා වෙනවා පසුවෙන්ට සාපේක්ෂව ගත්තොත් නැතුව ගත්තොත් උඹ වෙලාවට වැරදි උත්ෘතයක් වඩපත් ඒ පවිච්චි චිච් වෙලාවල් උචිනාච වැඩි ඉන්න කාලෙත් වෙලාදී අත තාරුගීත වෙනවා එක එක ගුරුවරයා පිළිබඳව වෙනතන කියපතාව මෙතෙන්ට ගත්ත ගමන් පසුවිවට සාපේක්ෂ වෙන්නේ නැහැ ඒක නිසා ඒ කියලා දීවිතදී වැටහිච්ච දෙයට ආපහු යන්න ඉහිල බලන්න මේ ගොජේ කියන වචනේ පාවිච්චි කරේ අපි මොන වගේ පසුබිමකද කියලා. ඒක හැම වෙලාවෙදීම වර්තමාන දේට පැමිණෙන ගොජේ කියලා වගේ ජෙනරලයිස් කරන්න යන්න. ඒ වගේම පසුබිම් දේවල් මතක් වෙලා හිතමන අපෝ සතුටු හෝ එන ආවත්. ඒ ඔක්කොම තියේදී සතිය තමයි පාත්‍රන්න පුළුවන් බැරිද කියන එක ලියලා නැත්තම් මට පේනවා out of the context. පසුබිම්ට සාපේක්ෂව අරගෙන. ඒස බලන්නේ පරණ මතක එනකොට සතිය තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒක එන නිසා සතිය පවත්වන්න බාධායි කරදරයි කියනවා නම් මේ විචිතේ හොඳ නැහැ. අන්නේ පදන මතක් කරලා දීලා කියනවා ඊළඟට. ගරුතර ස්වාමීන් වහන්සේ භවයන්ත භවයන්ක භාවනාවේ සිට සිටින විට මාගේ සිත ඒ මේ අත දිවගොස් ඇති බව පෙනෙන්නේ. ඊළඟව කුළුහක්ෙක් මෙන් දිවගිය මාගේ සිත මහත් වෙහසක් වෙන බඳ තබා ගතිමි. ටික වේලාවක් සිත මෙල්ල වුවද එය නැවතත් එහි මෙහි දුවනවා. යම් වේලාවක සිත tempat ස්වරූපයක් වෙන දුන්නද තවත් වේලාවකදී එය නිදිමත ස්වරූපයක් වෙන දෙයි. මා ඉගැසී හැර එවිට නිින්ද ගිය බවක් දැනුනි. හැරීමෙන් පසු තරහ යාමක් දැනුනි. මා මගෙන්ම ප්‍රශ්න කරමි. ඇයි ඉඳාගත්තේ? මෙය දීපවතාවක් වුණා. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ කර වීර්යය තියෙන පැත්තෙන් ගත්තොත් හිතට අනවශ්‍ය වීර්යයක් ආපුනම හිත පිට යන සිද්ධ වෙනවා. වීර්ය අඩු වෙච්චා නිින්ද වැටීම සිද්ධ වෙනවා. සම්වීර්යයක් තියෙන වෙලාවෙදී සමාධියක් හැදෙනවා. ඉතින් ඒ නිසා අපේ හිත වීර්යයෙන් වැඩි වෙලා අඩු වෙලා සම වෙලා යන අවස්ථාවල් තියෙනවා. ඉතින් සාමාන්‍ය මනසක හැටි ඒකයි. ඉතින් ඒකට දැනගන්න ඕනේ වීර්ය වැඩි වෙලා හිත ඇවිස්සලා පිටරට පිටකම් වලට දුවන වෙලාවේදී මම මොන වගේ පසුබිමක් තියෙන්නේ? නිින්ද යනකොට මොන වගේ පසුබිමක් තියෙන්නේ? නැද සමහන් සම සමබර හිත තියෙන මොන පසුබිමක්ද තියෙන්නේ කියලා බලලා ඒ නැවත නැවතත් අර මැද මාවතට වීර්ය සහ සමාධිය අතිනත ගන්න වෙලාවට පසුබහ බලපාම් දේවල් පුළුවන් තරම් නැවත නැවත සපයා දෙන එක තමයි අපි කරන අනුග්‍රහය. ඉතින් ඒක නිසා යම් වෙලාවක යම් යෝගාවචරයට නින්දයන්ෙත් නැතුව හිත පිට යන්නේ නැතුව අරමුණෙහි සමව යෙදිලා ඉන්න වෙලාවක් දැක්කොත් බුදුජානනාථය සඳහන් කරලා තියෙනවා සමාධිසච නිමිත්තං ගහයි හෝති කියලා. ඒ වගේ සමාධියක් ආපු වෙලාවක ඒකට පසුබිම් වෙච්ච ආසන්න කාරණා ටික හොඳට දැනගන්න කියලා. මෙන්න මේ தත්ත්වෙදී මගේ හිත අදිට යන්නේ නැහැ. හිත පිටේ යන්නේ නැහැ, අවිසෙන්නේ නැහැ, නිින්දට යන්නේ නැහැ. ඒකට අසුවිච්චි ආසන්න කාරණා බලන්නේ. ඒකට උපමාවක් දෙනවා. යම් වෙලාවක ගිජුලිහිණියෙක් එහෙම නැත්නම් කුස්සේ සැලසුම් කරලා සත්‍ය කල්ලා ගන්න. රිලවල්නවා ආව අල්ල ගන්නවා කුකුළු අල්ල ගන්නවා මොකක්ද අල්ලගන්න. ඒ අල්ලගත්ත වෙලාවේදී අල්ලගත්ත ගමන ඒ මුළු සත්ත්ව රංචෝම අර කුසට විරුද්ධ කෑගහන. එදට කුසකරණි ගත්ත ගමන සත්ත්ව රංචුවට බලයි විමහිත බල බලේ වැටෙන විමහිතියෝ ඒක පාට අහසට පයින්නවා. අහසට යන්නේ යන්නේ ඒ අවුච්ච සතාගේ කණ්ඩායමේ අයට බල පිටිනවා. කුසට බලේ. එහෙම යනකොට උකුස දාන්න දැන් හරි මුල ගහගෙන කරන්න දෙයක් නෑ. උකුර උදර මගේ ඇතේ කියලා. ඉතින් ඒ පියාඹන ගම හැරලා බලනවලු මේ සාර්ථක දඩේකට මම මොන වගේ පිම්මන්ත පැන්නේ කොයි තැන ඉඳලා දාවේ කොතනද සතා හිටියේ කොහොමද අහුනේ මම දැන් ඉන්නේ ජයග්‍රහයි ගමනක කියලා ආපහු සතුන අල්ලගන්න ගත්ත ඒ සාර්ථක වතුර අල්ලගන්න පසුබිම් වෙච්ච කාරණා හැරලා බලනවා කියන්නේ එහෙම තමයි තමන්ගේ සාර්ථකත්වයේ නැවත නැවත ආයෝජනය කරන්නේ. ඒ නිසා යෝගාචර දැනගන්න වෙන්නේ මේ පදනමේ හිටියොත් හිත ඇවිස්සෙනවා. මේ පදනමේ හිටියොත් හිත නිින්ද යනවා. එනේ මේ පදනමේදී ආසන්න ගන්න වෙන්නේ මේ වගේ කියලා. හරියට හරියට හැම වෙලාවකම ඒක ආසන්න කාරණා. ඒකට මම කොහොමද අනුග්‍රහ කළේ කියලා තමන්ගෙම පරිවිද ගන්න මිසක් පුස්තකාවල පොත් කියවන්න යන්න එපා. ගුරුතුමින් අහන්න යන්න එපා. වැඩන්නේ තමන් කරලා තමන්ට හරියට දේ තියෙනවා. එච්චර වටින දෙයක් ඔය මොනම කෙනෙක් ආවත් නැහැ. ඒ වගේම එහෙම සටනක් එහෙම භාවනාවක් නොකරපු කෙනෙකුට මොන පොත කියලා දුන්නකට. එනිසා හරියන එක වගේම වරදින එකක් තියෙනවා. වරදින එකට සාපේක්ෂව තමයි හරියන එක තේරුම් ගන්න ඕනේ. ඒක නැවත නැවත සිදුවීම සඳහා ඒකම සිදුවීම සඳහා මොන පරිසරයක් තියෙන්න ඕනද කියලා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නේ. කිසිම කෙනෙකුට වැරද්දක් නැති හරියමක් කියන එකක් ලෝකෙ හිට වෙන්නේ. වැරදි වෙනකොට වැරදි දෙයක් දැනගත්තා. හරි එක දැනගත්තා. හරි දෙයට පසන පදන වෙච්ච එක දැනගෙන නැවත නැවත සත්‍ය ආදීමට අපි කියනවා. සමාධිය එන වෙලාවෙ නිමිත්ත ගන්න. කායවත් අහල වැඩක් නැහැ. ඒකට කාටවත් එතෙන් දෙවිල උදව් කරන්න බැහැ වෙලාදී තමන්ගේම දෙයි. ඒ නිසා තමන්ගේ හරි ගිය ටික සාර්ථක වෙච්ච එක පුදුම විදිහට අගය කරන්න මේ මුළු ගමනම බුදුහාමුදුරුවෝ අපි සියලු දෙනාම ට්‍රයිල් ඇන්ඩ් එරර් විතරයි කරනවා හරි ගිය ටික ප්‍රයෝජන ගන්නවා ආයත් කරනවා ආයත් හරි ගිය ටික ප්‍රයෝජන ගන්නවා කාටවත් කියන්න බෑ ඒ කාන්තෙන් මේක නිවැරදි ක්‍රමයක් වැරදි නැතු මේමයි යන්න පුළුවන් කියලා ක්‍රමයක් නැහැ මේ සංතරේ තරම්ම භයානකයි මායя කියන්නේ තරම්ම ෂට මායාවී විදිහට අපි වටනවා ඒකේ හරිය ටික දැනගන්න මේකෙත් ලියලා තියෙනවා. තුන්වස්තාවේ මැද අවස්ථාව. අන්න ඒක නැවත නැවත ඇතිවීම සඳහා කරන දෙයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. තමන් හරියට තමන් නැවත නැවත කරන්න පුළුවන් තරම් දැනගන්න අපේ ඇති වෙන සමාජයේ කැඩෙන්නේ වචනයෙන්මයි. අපේ කට කටමැස දෙඩවීමෙන්මයි සමාධිය ගන්නේ කරන්නේ. ඊට පස්සේ කතා නොකර අර ගත්ත ආදර්ශය විතරක් ගන්න. සම්මා කම්මන්ත අනවශ්‍ය වැඩවලට ඇඟිලි දාන්න එපා. මේ සමාධිය හරියන්න උදව් වෙන කර්මාන්ත විතරක් කරන්න. මේ ලෝකයා නටවුවට ඔක්කොම ලෝකයාලන්න පොළොව බදා ගන්න සුඛෝභෝගී වෙන්න නටන්න එපා. බඩරක්ෂා විතරක් කරන්න ශිල්පෙන්න. තුන්වෙනි එක තමයි සම්මා ආජීවය ජීවන රටාව කාටක බරක් වෙන දෙන්නත් එපා. සුවකමක් කරන්නත් එපා. ජීවන රටාව හදාගන්න නැතුව කවදාකවත් හැදිච්ච සමාජයේ නැවත නැවතත් හදාගැනීමේ කටයුත්ත කරන්න බෑ. අද අපිට වෙලා තියෙන්නේ අපි ජීවන රටාව වෙනස් කරන්නේ නැතුව වෙන උපක්‍රම හොයන්න හදනවා මේ සමාජයට යන්න. හරියන්නේ හරියන්නේ කැප කරන්න ඕනේ. තමන්ගේ වඩරසාව ජීවන රටාව ආජීවය කියලා එකට කියනවා. ඒ යතින් අපි අන්තිම දුර. අන්ති පොඩ්ඩක්වත් නැසෙන්න කැමති. ඒක ගන්න ටැක්ටික් සම්ම බලනයි. බලන ටැක්ටික්ස් නෝචන. ඒක ගැලපෙන විදිහට තමයි ජීවන රටාව සකස් කරගන්න. ඒක කල්ලියන කමන්නේ. කාටවත් දොස් කියන්නත් එපා ඒක තනිකර තමන් අතේ තියෙන එක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවි කියන එක තමයි අපි කරන කැපකිරීම කැපකිරීමට දෙන ආදර්ශය තමයි ඉත පිටියන අවස්ථාවේ ඉත නිදි ගන්න අවස්ථාව සහ නිදහස් අවස්ථාව දැනගෙන නිදහස් අවස්ථාව ගැලපෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවි සකස් කරගන්න අපි යනවා ඊළඟ ප්‍රශ්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ පිළිගත සේනාසනයේදී ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනාව වඩන්නේ. මේ පිළිගැනදී මාගේ භාවනා පිළිබඳ විස්තර ඔබ වහන්සේට පැවසූ විට වහන්සේ දුන් උපදෙස් අනුව භාවනා කිරීමට උත්සාහ කරන. දැන් මා භාවනාවට වාඩි වී එම ඉරියව්වට සිත විශේෂිත දෙපා දක්වා යොමු කරන. ඊට පසු ආනාපානයට සිත යොමු කරන විට සිත එක් එක් අරමුණු පසු පස යාමට උත්සාහ දරයි. එවිට එම අරමුණු වලට යාමට ටිකක් ඉඳදී උත්සාහයෙන් නවත්වාගෙන සිත හුස්ම රැල්ල වෙත යොමු කර ගැනීමට වෙරදරමි. එවිට මට නොයෙක් වේදනා ඇතිවීමට පටන් ගන්නවා. මුලදීම තද වේදනා ආවා. දැන් දැන් එම වේදනා අඩුවන බව වැටහෙයි. මුහුණේ කෝපිදුවන් ආසේ දැනේ. ටික වේලාවකින් එය නැති වී දිවේ ඒ දෙස බලා සිටින විට මාගේ මූණ කණ්ණාඩියකින් වගේ පෙනෙන්නට පටන් ගනී. ඉතා සුළු වේලාවකින් එම මූණ අත ඇදවි විකෘති ස්වභාවයක් වෙමි. එය නැතිව යයි. ඊට පසු හුස්ම ගැනීම හා පිටවීම දැනේ. මාගේ කය තිබෙන ඉරියව්වෙන් රටවී ඇති බවක් දැනේ. මෙය වේදනාවක් නොවේ. කය තිබෙන බව දැනෙනවා. හුස්ම ගන්න සහ පිටවන බව දැනෙනවා. මෙසේ ඕනෑම වෙලාවක් සිටිය හැකි බව දැනනවා. එම අවස්ථාවෙන් මිදෙන්න සිටින්නේ නැත. මේ තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. මම මට භාවනාව ගැන උපදෙස් ලැබුණේ ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේට මම නිතරම පින් දෙමි. ඔබ වහන්සේට පෙරවන් තරණයි. ඔය ඉතිලියලා තියෙනවා ඒ වගේ අර සමබර වෙච්ච වෙලාවකට හිතවිලි නැතුවමත් නෙවෙයි වේදනාවක් නැතුවමත් නෙවෙයි ආනපනෙ නැතුවමත් නෙවෙයි සතියක් තියෙන බව දෙනවා. එහෙමනම් වැඩි වේලාවක් හිතට එහිම නිමක්ල වෙන්න දෙන එක තමයි අපි කරන්නේ. බුද්ධන්තන හිත හදාගත්ත ඒ කැදැල්ලේ ජීවත් වෙනවා. චේතනා මොනක්ක පහල කරන්නේ. මොනම අරමුණක්වත් උසස් කළ දකින්නේ නැහැ. ඔක්කොම තියෙනවා. බලාගෙන ඉඳ ඉඳ ඉඳ ඉඳ හිත තේරුම් ගන්න ක්‍රමයක් බාහිර උපදේශ විරහිතව තමන්ගේම ඥානෙ මේ හදාගත්ත එකලස සමර්ථචිතාවේ නඩත්තු කරන්නේ. ඒක හරීම සම්පත්‍තිකර අවස්ථාවක්. ඒක හරීම උදිකල අවස්ථාවක්. ඒක හරීම පිරිච්ච අවස්ථාවක්. හරීම ඇතුළත සතුට තියෙන අවස්ථාවක්. ඒක නිසා ඒක බාහිර වස්තුවකින් හෝ බාහිර කෙනෙකු උපදේශ විරහිතව එහෙම නැත්නම් පරෝපදේශ රහිතව නඩත්තු කරන එකයි වැඩි. ඒකට කියන්නේ උපයාගත්ත දේ අරසා කරගෙන. ඉතින් සමතුලිතතාවය තියෙද්දි විකට නඩත්තු කරන්න පුළුවන් නම් මම කියනවා පෙරපින් කරලා තියෙනවා. සමතුලිතතාවය ලැබිලා තියෙද්දි අර වැඩි නිසා මේ වැඩි නිසා මේ වගේ කිම නිසා නැගිටින්න උනා නම් පෙරකල පින්නේ. මන්ද කලූ පින්නකලේ කියලා ගන්න දෙන්නේ. ඒක උපෙලටන එක බුදුහාමුදුරන්ගේ වැඩි. නඩත්තු කරන එක තමන්ගේ වැඩි. ඉතින් හම්බුණා නම් එකලස පුළුවන් තරම් හිතට ඒක වශී වෙන්න ආරෙන්න. සිද්ධ වෙන්න ආරෙන්න. සීසන් වෙන්න ආරෙන්න. එතකොට හිත දන්නවා කායිකවත් ඇඟිලි ගැහිමකින් දරව මේ සමතුලිතතාවය නඩත්තු කරන නිසා කෙටි උපදේශයේදී මේ අවසානයේ කියලා තියෙන වාක්‍ය ඒ වගේ தත්යකට ආවනම් පුළුවන් තරම් යන්න දෙන්න. කර්ම කියලා පශ්චාත්තාප වෙන්න බෑ. නමුත් හම්බෙච්ච එකලස හම්බෙච්ච සමතුලිත භාවය උත්හාන සම්පත්‍ය විදියට ඒක දිගට පැවැත්වීම ආරක්ක සම්පදා විදියටත් සමජීවිකතාවය කල්‍යාණ මිත්‍රතාවයේ ගෙනුවි හතර සංග්‍රහ වස්තු යෝගාවචරයට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රාසෙන් විතරයි. ඒ වැඩේට බාධා කරන සියල්ලම අසත්පුරුෂ වෙනවා. ඒකට බාධා කරන සියල්ලම අසද්ධර්ම වෙනවා. Taman දැනගන්න ඕන සත්පුරුෂයන්ගෙන් හදස්තරමේ වෙන් වෙලා සද්ධර්මෙන් සහ සත්පුරුෂයන්ගේ ඇසුරේ මේ ඇති කරගත්ත සමතුලිතතාවය ඒකිතා දුරට පවත්න්න අපි ඒකට common sense කියලා කියනවා. අද ලෝකේ most uncommon thing එක තමයි common sense. ඇත්තෙම නෑ. හැම එකටම කායින් හරි අහන. ඒකේ ලේජන්තලා ඉන්නවනේ. මොකද වෙච්ච ගමන් ඕ ඕඩේ ලෙඩකට ප්‍රෙසිඩන්ට් කට්ටිය ඉන්නවා. අපි එක එක පිටපත් දෙනවා. උන්ගේ ගෙදරට ගිහලා බලපන්. උන්ගේ ගෙදර ඊට වැඩිය බංකොලු. මේ ලෝකෙට පරකාසේ ඇඩ්වර්ටයිස් කරගෙන ගෑ ගැහුවාට. උන්ගේ ගෙවල් වල ගිහලා බලුවත් එහෙම කනයි මොකක්වත් ඕනේ අපිට එක. තමතරික භාවයේ තියෙන උපේ ලැබෙන එක එහෙම නඩත්තු කරන්න පුළුවන් තරම් අනුන්ගෙන් අහන්න යන්නේ නැතුව. ඒක තමයි අපි කියන්නේ පෞරුෂත්වය කියලා. පිරිච්ච ගතිය කියලා. ඉතින් ඒක වෙන්න වෙන්න වෙන්න වෙන්න දුම ගෞරවයක් ඇදෙන බුදුහාමුදුරු කෙරේ. අම්මන අපටවත් ඒක දෙන්න බෑනේ අපිට. ගුරුතුමෙකුට දෙන්නත් බෑ අපිට. හැම කෙනෙක්ම කරන්න තියෙන්නේ අපිව දාස කරනවා. අපිව වාල් කරනවා, අපි බිමට දානවා. මේක නෑ. තමයි විශේෂම මේකලක පවත්තරකොට ඒ කිලිමෙම වෙන කරන්න දෙන්නේ. ඒ නිසා වාක්‍ය ලියවිලා තියෙන සමහර ලේසි. අන්නේක දිගට පැවැත්වීම තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. ඒක පුළුවන් තරම් අගය කරන්න. ඒකට manussකම කියලා කියකියෝ. ඒක මානව අයිතිවාසිකමක් කියලා කියන්න. ඒක අපි ළඟ තියෙනවා පාවිච්චි කරන්න අපි යනවා ඊගාට. අවසරයි ස්වාමීන් වහන්සේ එකම සමාන ප්‍රශ්න දෙකක් තියෙනවා. අවසර ඉල්ලා ඉන්නවා ඒ දෙකම එකට ඉදිරිපත් කරන්න. එක ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේ ඔබ වහන්සේ දේශනා කළ අප්‍රමාදයක් සතියක් එකම බව. එහි තේරුම අප්‍රමාද වීම සඳහා සතිය අවශ්‍ය නිසා ඒ දෙක එකිනෙකට සම්බන්ධව යන ක්‍රියාවලියක් නිසාද නැතිනම් ඊට වඩා ගැඹුරු අර්ථයක් තිබේද? එරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඊයේ දේශනාවේ සඳහන් කළ අප්‍රමාදය යනුවෙන් අදහස් කළේ පමා නොවේ මෙම ධර්මය අවබෝධ කළ යුතු බවද නැත්නම් අප්‍රමාද යන වචනේ වෙනත් අර්ථයක් තිබේද? කරුණාවෙන් පහදා දෙන්න මෙන්න ඉල්ලා සිටිමි. ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එරුවන් සරණයි. අපි සතිපාසලේ පොඩි ළමයින්ට කියලා දෙනකොට සතිය හඳුන්වා දෙනකොට සමානවි එමි අකුරට මෙයින් මතෝ කියලා අපි පරණ ගාතාවක් අපි පදයක් කියලා දෙන නිසා දේවල් කොටු නාරංජියෙන් බලාතු මේ මේ කටු ඉපල් මගේ දැසට නොපෑ යුතු සමානවි එමි අකුරට මෙයින් මතෝ නිසා සමානවීම ප්‍රමාදේ අද ලංකාවේ විවහාරික භාෂාවෙන් මේක අයින් වෙනවා අප්‍රමාද කියන වචනේ අද ලංකාවේ ගන්න නැහැ. හැබැයි ප්‍රමාද කියන වචනේ අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙනවා. හැම වැඩක්ම කරනකොට පමයි. අඩු ගන්න විනාඩි 30ක් පමයි. නිසා UL flights වලට කියන්නේ usually late flights කියලා. අර කියන්නේ UL numbers. usually late. ඕනම මීටින් එකක්. ඕනම සැලසුමක්. පමාවුනේ නැත්නම් සිංහල ක්‍රමයට හරියන්නේ. ඔද්දපමාවේ. ඒ තරම්ම සිංහල ජාතිය මුළු ලෝකෙටම ඉස්සලාම පාලි කර්මාන්තේ උගන්වපු භාෂාව උගන්වපු සල්ලි පාවිච්චි උගන්වපු ශිෂ්ටාචාර උගන්වපු පළවෙනි ජාතිය. අද අපි ප්‍රමාණ වීම පිළිබඳ වෙස්ට් එකකින් ඉගෙන ගන්නවා. වෙස්ට් එකේ ඊට වැඩිය පමණයි. එක සිද්දෙක් පන්දගල නැවිලාට වැඩ කරනවා. ආහාර ජාතිය. අපි උන්ගේ උත්තරීතර වෙලාට වැඩ කරන පිස්සු. ඒ නිසා වෙලාට වැඩ කරන්නේ ඊළඟට වැඩ කරන ජීවිතේ සංවිධානයක් තියෙනවා. මේ සංවිධාන වෙන සතිමත් වෙන්න ඕනේ. මේ බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා. අපමාදින පික්වේ සම්පාදේත ඒක බුද්ධ වචනේ කැටි කරලා ලක්වන ක්‍රමේ. කුසල රාජීති පික්වේ අපමාදී සම්මාවදමානෝ වදීය කියන. අහන්නේ මේ යුවකන හොත්තම කුසල් මිට පල්මිට වගේ කියන කෙනා අප්‍රමාදේ ක්‍රමී කතා කරන්නේ කියන්නේ. ලෝකේ තියෙන උසස්ම කුසලය අප්‍රමාණයි. ඊළඟට කියනවා මේ කායනෝ අම්බෙක් වීමකෝ සති. එකම මාර්ගයේ තියෙන මහණෙනි සතිය. මේ දෙකුතර ඥානසේ සමාන වචන වලට දාලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් මේක ලියනවා. තමාදී න කම්පතියේදී සති බලන් කිය. මේක තේරෙන්නේ සතිය සති මාත්‍රයේදී තේරෙන්නේ නැහැ. සතර සතිපට්ඨානයේ තේරෙන්නේ නැහැ. සතිය ඉන්ද්‍රිය වශයෙන් තේරෙන්නේ සති බලයට යනකොට සතිය පස්වරක් වර්ණ කියලා යනකොට පමාදේන කම්පතිටි සති බලං වැඩක් කරන්න කියලා පමා වුණයි කියලා කම්ප නොවෙන ශක්තිය තමයි සතිය කියන්නේ. එතකොට සතිය සහ පමාදේ කියන වචන දෙක අතර සම්බන්ධ සම්බන්ධ භාවය පේනවා. අපි සාමාන්‍ය වෙන්නේ පමා වෙච්ච ගමන් පශ්චාත්තාප වෙන්නේ. පළවෙනි ලියුම ලියලා තිබුණා මගේ හිත අතීතයට ගියාවල ගිහින් ඉඳලා ගිහිලා අපව ආපහු බලනකොට හිත පශ්චාත්තාප වෙනවා නරිත නරක කරනවා සතිය යම් මට්ටමට එනවා සතිය බලය කියන මට්ටමට ආපුවම එහෙම පමා වුණත් මගේ ඇති පශ්චාත්තාප වෙන්නේ නැතුව නැවත සතිය පිහිටීම කෙරෙහි හිත පිහිටවනවා පශ්චාත්තාප වුණොත් නැතිව සතිය පිහිටවන්න බැරි වෙන නිසා ඉතින් මේ දෙක අතර සම්බන්ධතාවයේදී කටුකුරුදී ස්වාමීන් වහන්සේගේ කාමෙන් ඉන්සයිට් කියන පොතේදී උන්වහන්සේ සතිය සමානයි අප්‍රමාදේ කියලා වීජගණිත මේ සමීකරණයක් ඉදිරිපත් කරලා දෙනවා. බුදුමෙ ඉන්නකොට මම බුදුමෙන් ඉස්සලා එක දැනගෙන හිටියා. බුදුමෙදි මම නිතරම ආවණේක පන්දිසාංශිකේ බාරයි. ඉසන්නාසේ අප්‍රමාදේ කියන එකට දෙනවා බොහොම සජීවී අර්ථකථනයක්. එකක් තමයි කලියුත් කිරීමන පමා වෙන්න එපා. අනික මිනිසු කරනවා දිහා බල බල ඉන්න එපා. වෙලාවට කැමටික් ආවා වෙලාවට තාත්තික මැදපා වෙලාවට මූණ හොදපා වැඩිකුම කරපන් ඒක ඉතින් කවුරුත් දන්නවනේ දිනු වෙන්න ඕන නම් අපි ගත්ත සම්මුතියට වැඩ කරන්න ඕනේ කියලා ඒක හරයක් හිරුවේ නැහැ මෙහා හිරුවේ නැහැ මට වැඩන්නේ ගිය ගමන් ඕඩම තැනකදී ගහගන්න සම්මුතිය මොකක්ද කියලා ඒ ඊතර සම්මුතිය එතන ඉන්නකම ඒ ටික කරන්න හොඳ නැත්නම් ඊතර දාලා යන්න එහෙම නැත්නම් මිනිහට කියන්න ඕන සම්මුතිය හොඳ නැහැ කියලා පිළිගත්තනේ පිළිගත්තට පස්සේ ඒ වෙලාවට කරනවා මේ අතින් අපි ඉච්චන නරක නැහැ දීපු කාල සම්බන්ධ වැඩ කරන්නේ නැති විනාඩක නැහැ. නමුත් නොකලියුත් නොකිරීමට පමා වෙන්නත් එපා. අන්නේ ඇතින් නම් අපි හිතලවත් නැහැ. අපේ ඇතේ තියෙන්නේ නොකලියුත් නොපනත්කම් කරනවා. ඒකට සීමාවක් නිසා කලියුත් හොඳකම් එකකවත් ගුණයක් එන්නේ. නොකලියුත් නොපනත්කම් නොකිරීම තමයි සත්‍ය අවශ්‍යයි. සත්‍ය විහිතුරු ගම. උචින්තේ සඳහන් කරලා තියෙනවා. ගති ධම්පජඤ්ඤ සූත්‍රයේ සති සම්පජඤ්ඤම් වික්කවේ අසති සති සම්පජඤ්ඤ විප්පයුත්තස්ස අතුපනිසංෝති හිරොත්තප්ප මහන්නේ යම් කිසි කෙනෙක් හිතේ සතිය නැත්තම් සම්පජඤ්ඤේ නැත්තම් ඒ හිතට බයලජ්ජාව පලාතකවත් නෑ බයලජ්ජාව ඇතිවීමේ හේතු ධර්මයක් නෑ ඒ නිසා අපි සතියෙන් නැති කරන හැම වෙලාවෙම හෙළුවෙන් ඉන්නේ. එච්චර ශිෂ්ටාචාරමත් අපි හෙළුවෙන් ගත කරා. ඔය 60 70ක් කමෙන් හදගෙන හිටිය හෙළුවෙන් ඉන්නේ. ඉතින් ඒ හෙළුව නැතුව අපි බයලජ්ජා සහිතතරකටපත් කරන්නෙම සතියෙන්. ඉතින් උඹදෙනෙක් කියනවා නෑ බයලජ්ජාව ඇති වෙලා ඉංග්‍රීසි සංග්‍රහයලා සීල් තත්ත්වක වාස්සේ තමයි සතිය ඇති කරන්න ඕනේ කියන්නේ. ඒව තමයි සාමතිය ආගමේ උගන්වන්නේ. නමුත් මට ධම්මික හම්තුලේ දවසට කිව්වා මයිලංගේ දවසට බයලජ්ජාව තිබුණේම නෑ. හරිම සන්තෝෂයෙන් හිටියේ මම ඒක. පිළියජනතු ඕන වැඩක් කරා. විශ්වවිද්‍යාලේ සැකන්ඩරි එකේ. ඉන්දිය සංගරේ ගිහපු නෝන්ජල්කමක් කියලා මම කියන්නේ කා. මොකද කාට වයිද ඉන්දිය සංගරේට වටවල මම කොහොමද? ශිල්පද කැඩීමේ විනෝදාන්තයක් කරගෙන හිටියා. ප්‍රසිද්ධියම කියනවා. මම ධම්ම ගහමරණ තුනම කිව්වා. මට බය ලැජ්ජාවකුත් නැහැ. මං ගැන ලැජ්ජාවකුත් නැහැ. ඉන්දිය සංගරයක් මම කියලා දෙන්නේ නැත්නම් උඹකට ඉවර්ට් වෙන්න ගන්න ඕන කිව්වා. අයියෝ දෙමි යුනිවර්සිටි ඉඳන් ගන්නේ කියලා කවුද මට උගන්වන්නේ? සීපදක් නැහැ. ඒ සෝබහන්චෝ කියන බහන මට හරියන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ඔය තුනම නැතුන සත්‍ය වලට පුළුවන්. මට ඒක තමයි මේකේ ආපු උත්ප්‍රේරණය. බයලජ්ජාව වෙන්නේ නැහැ. ඉන්දිය සංගතෝනෙත් නැහැ. සත්‍ය සීලෝනෙත් නැහැ සත්‍ය වලට පුළුවන් කියලා. මං හරියට ආගිව් කරා. මම බරන්දු කරපා. බියාගම මේ කියන්නේ මම කතෝලික. බියාගම මේ කියන්නේ ප්‍රතිවරකට පුළුවන්. අවුරුදු 8ක් කරා. මතක් කරනකොට හිමීට හිමීට හිමීට සීලෙද ඉන්දිය සංවරයේද බයලජ්ජා වෙනකොට මට හරි ලැජ්ජාවක් එන්න පටන් ගත්තා. මේ මට මොකද වෙන්නේ කියලා. මම ඉතින් ගිහලා ආම්දාන ගියා දුන්ස බහරි මවුලක් නැලා තින්දන් අරක කරන්න බෑ. කරපන් යකෝ සිහියෙන් සත්තු මරපන්. සීයෙන් හොරකම් කරපන්. කාමීත්‍යචාරී කරපන්. බොරු කියපන්. ඉස්සචන කතා කරපන්. බලමු එතකොට කොච්චර අමනුෂ්‍යද කියලා. කවුරුත් කිව්වට නැත කරන්න එපා. හරියන්නේ නැහැ. නැත කරන්න හරියන්නේ නැහැ. ඔබ වහන්සේ ආනන්ද කෙනෙක් උන් කතා කරන්නේ මම වගේ මේ ඉලක්කය උඩ තක්කදී කියලා. නෑ බං. ඔය ඔක්කොම කරන්නේ බොරුව සීල කියලා. ඊළඟට ප්‍රාමාස විතරයි. එක එකක් ඇතුළෙම ගවේ. ඒකට සතියයි. අපිට පේනවනේ සතියෙන් කරනකොට ඌව කරන්න බෑ කියලා. හරිම අන්ස්කිල්ෆුල් කියලා. ඒකට කියන්නේ කුසලතාවයක් නැහැ. කුසලතාවේ තියෙනනම් පව කරන්න බෑ. බයලජ්ජාව තියෙනවනම් පව කරන්න බෑ. ඒක නිසා සීලවන්තයාට විතරයි බයලජ්ජාව සමානයි. සතිවන්තකෙනාට විතරයි බයලජ්ජාව තියෙන්නේ. බයලජ්ජාව තියෙන කරතර ඉන්දිය සංවරය තියෙන්නේ. ඉන්දිය සංවරය තියෙන කරතර සීලය තියෙන්නේ. ඒ නිසා ඉන්දිය සංවරයක් ඇති වෙන්න බයලජ්ජාවක් ඇති වෙන්න නොකලීට නොබනත් කම්වලදී සතිය නැත්තම් අපි මේ දවල් මෙතන රැඳන්නේ සෙල්මක් කරනවා. අපි ලෝකෙට පෙන්නන්න හදනවා අපි සාන්ත දාන්ත තීන්ත කුඩුවා ඇතුලේ තියෙන කොච්ච දාන පෙරේතකම කොච්ච දාන ශකගතිය කොච්ච දාන වංචාව ඒක තියාගන්න නැතුව කොනෝනේ ඒක කරගන්න කරනකොට මට මේ කිට කරන්න හම්බෙන්නේ නැහැ ඒ තියාගන්න එක ප්‍රශ්නයක් නැහැ ඒක හුදටම තියාගෙන මේ මුනිචාවක් විතර තියෙන මේ මුනිචාව නියමක දන්නවද මේ මිනිස්සයා ශිෂ්ටාචාර කියන දේ වෙන්න ගියාට පස්සේ ශිෂ්ටාචාර නැත්නම් අපිට බයලජ්ජාවක් ඕනේ නැහැ ඉන්දිය සංගරෝණෙත් නැහැ සීලෙකුත් නැහැ අපි මේ ශිෂ්ටාචාරය නිසා කොච්චර ටෙන්ෂන් එකක් තියෙනවද කියලා දන්නවද මේ ශිෂ්ටාචාරය නිසා අපි කොච්චර ආතතියක ඉන්නවද කියලා දන්නවද තුනයි තියෙන්නේ සල්ලි කසාදේ සීලේ මේ තුන නිසා අපි අද විඳවන විඳවිල්ලක් අපේ කැලේ හිටපු වැද්දනම් අපිට මේ එකක් නැහැ. අපේ කරන වැඩ සියරම රිලව් කරන රිලව් කවදාවත් ටෙන්ෂන් නැහැ. කවදාවත් ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. කවදාවත් සයිකිතර පිටේ. අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මං කියන්නේ වනචර වෙන්නේ කියලා. මං කියන්නේ රිලෙවෙක් වෙන්නේ කියලා. මං කියන්නේ වතාරින්න කියලා. අප්‍රමාණ දේශා සතිය කියන දෙක අතර තියෙන සම්බන්ධතාවය දැක්කට පස්සේ සම්පූර්ණ මිනිසෙක් කෙනා කවුරුත් නලවන්න බිනවන්න යන්නේ. මාව සංසාරද බිනවන්න රන් මිලි මුතු වලින් බෑ. ඇලේ දුලේ ගන්ධාවේ මගේ හිත නෑ. මගේ හිත දෙන්නේ වර්තමාන. බල ඕනේ නැතිල නඩ බල ඕනේ බඩ බඩ කිය බල ඕනේ බඩ බඩ බඩ. මේ හොඳට ස්ථාවර කරගන්න. එතෙන් එනකොට මේ අප්‍රමාදේ සත්‍ය අප්‍රමාදයේ විශේෂයෙන්ම නොකලිට නොපනත් නොකිරීමේදී ප්‍රමා වෙනවා. අවුරුත් කියන කණින්න බයක ඉන්නේ සතියේ. ඒක නිසා මේ දවස්වල සතිපාසලේදී අපි මේ අප්‍රමාදයේ සමානයි සතිය කියන එක දසපනතක් හදලා එක පොයින්ට් එකක් හදලා තියෙනවා. ඒ පොයින්ට් එකට අපි දැන් ඒ ගැන උනන්දු කට්ටියද කිව්වා රිසර්ච් පේපරයක් කරමු. අපි ලෝකෙට කියමු මනුස්සයෙක් ඇත්තටම පෞරුෂත්ව වෙනස් වෙන්න නම් ඇත්තටම හැදෙන්න නම් සතිය විතරක් බෑ අප්‍රමාදී තියෙනවා අප්‍රමාදී විතරක් බෑ සතිය තියෙනවා මේ දෙක අනුව යම් කෙනෙක් හිතවිල්ලක් පහල කරා නම් ඒ මනුස්සයා නිවන් දැක්කා හා සමානයි අර ඇත්තට වෙනස් වෙන්න දැන් අපිට වෙලා ඉන්න අපේ රාමුව වෙනස් කරන්නේ නැතුව සතිමත් ජීවිතේ පමණක් ඔක්කොම කරන්න හදනවා ඒකට සම්පදන්නේ නැහැ බයලජ්ජාව ගැන කරලා තකීමක් නැහැ නේ. සත්‍ය සහ ප්‍රමාදී සම වෙනකොට ඒ ලෝකයේ තියෙන ආචාර ධර්ම මොඩැලිටි එමීට එමීට එන්න පටන් ගන්නවා. ඒක සමස්තයක් වශයෙන් තියෙන බුද්ධිලිපතේ. එතකොට මේක සජීවී ධර්ම වලටපත් වෙනවා. හැබැයි ඒක සත්‍යපාසලේදී අපි සත්‍ය විතරයි උගන්වන්නේ. අපි දන්නවා මේක අප්‍රමාදයට කටිනත ගන්නවා. සතිය සති බලයක් මට්ටමට එනවා. ඒක යෝගාවචරයේ මාර්ණකේ නෙමෙයි සිද්ධ වෙන්නේ. යෝගාවචර දන්නේම නැහැ. සත්‍යමත් වේගෙන වේගෙන යනකොට අනිවාර්යයෙන්ම ඒක තලයේදී කිරුචර්ජකම් ජීරම හේදලා යන වට. පෞෂත්ව ලක්ෂණ උරුදු හැබ්බැහි කර්ම ශක්තිය ඔක්කොම හේදිලා අලුතෙන් පණක් හම්බ වෙනවා. ළමයි බබෙක් හම්බුණා නැත්නම් කෙලියම් වුණා වගේ. එතකොට තේරෙනවා මේ අප්‍රමාද ගුණය අපේ රත්කගෙන යනවා. කවදාවත් කාටවත් බරක් වෙන්නේ කවදාකවත් කවුරු සුවපෑමක් කරන්නේ නැහැ. කවදාකවත් අඩුවක් දැනෙන්නේ නැහැ. මේ සියල්ලම ලැබිලා නේ බුද්ධෝත්පාදේ ලාභේ ලැබිලා තියෙනවා, manussත්ව ප්‍රතිලාභේ ලැබිලා තියෙනවා, චන සම්පත්තිය ලැබිලා තියෙනවා, සත්පුරුෂාසේ ලැබිලා තියෙනවා, සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා. ඕන්නම් පැවිදි වෙන්න පුළුවන් මේ හයම තියාගෙන. ලෝකේ තියෙන දුර්ලභම වස්තු තියාගෙන. අපි කොයි වෙලාවෙද ඒක ගැන සතුට වෙන්නේ කියලා බලන්න. මේ තානත්ම ගියාත්ම ඉල්ලපු උත්කෘෂ්ඨය ලැබිලා. අපි සතුටු නෑ. අපිට මාළු බත් ඔක්කොම තියෙනවා ලුණු දාලා නෑ. ඉතින් රාගේ භෝජනේ ලුණු ටික වාගේ තමයි කියනවා සතුටු. අප්‍රමාද වෙනකොට ජොලි බට්ටා. හැම වෙලාවෙම වෙන්නේ ජොලි. මොකද වග බලා ගන්න මම කාටවත් බරක් වෙන්නේ නැහැ. මම කවුරු සූරගමක් කරන්නේ නැහැ. ඒ ඒ යුතුයකම් ටික කෙරෙන්නේ අපි නොකල යුතු නොපනත් කර නොකර ඉන්න කිපෙන්න. එතනදී සතිය දා මාගේ සම්මත වෙනවා. ඒ නිසා මම ඉල්ල හිටන ස්වභාවයෙන් මේ ගැන තේරෙනවා නම් කරගන්න. මේ ගැන ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා නම් කරුණාකරලා මේක පිළිබඳව ලියලා අපේ සති පාසලට එවන්න. එතකොට අපි ඒක අපේ වෙබ්සයිට් එකේ පළ කරනවා. අපි මේ ජීවිතේ කරන්නේ මේ part time job එකක් නෙවෙයි. full time meditation. full time mindfulness. full time ප්‍රමාණේ. ඒකට ධර්මයේ අපි වගේ බලගන්න. එහෙම නැතුව මේ ඒකේ ගන්නේ මේකේ පෑය තියාගෙන කටයුතු කරන්න ගත්තොත් බලපෑය කොට පෑය වගේ හරි විසම ප්‍රභාවයක් එනවා. අන්න මේ කියන එක ලේසි වැඩ නෙවෙයි. මම දන්නවා තාමත්ම මාර්ගයක් කියලා. අපිට බැරි නම් හිතන්නේ බබ ආඩක් පුළුවන් මේ කියලා. මේ වගේ පිළිසකට බෑ. අපි යනවා ඊගාපස්. දන්තර ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාවේදී අකුසල කර්ම ගෙවි යන්නේ කෙසේද පහදා දෙන්න. සමහර විට භාවනාව පටන් ගන්න අවස්ථාවේ සිත අවුල් වී තරණ දේ සිතට නැගී භාවනාව කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. එවිට කල යුත්තේ කුමක්ද? සිත එකඟ වීමට සමහර අවස්ථාවලදී ටික වේලාවක් ගත වෙනවා. භාවනාව කරගෙන යන විට සිතේ සතුටක් දැනෙනවා. සමහර විට නිදිමත නිදිමත ගැතිය දැනෙනවා. මෙම කරුණ වලට හේතු පහදා දෙන වෙන කරුණාවේ නිග්‍රහ. පෙරවන් තමයි. ඔය මේකේදී අර වචනේ පටන් ගන්න තැනදී විපස්සනා භාවනාව කියන එක මේ ලියන එක නම් මොකක්ද අදහස් කරන්න කියන එක කිව්වොත් අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන්. මම කැමති නෑ ඒකට මගේ අර්ථකථනය දෙන්න. ඒ තාලියෙපෙකනට ඇත්තටම මේක දැනගන්න ඕන නම් අන් ඉල්ලා හිටිනවා යාගේ අර්ථකථනය දෙන්න නිර්වචන දෙන්න මොකද්ද මෙතන විපස්සනා භාවනා කිව්වේ කියලා එන්න සාකච්ඡා කරනවා නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. මගේ ප්‍රශ්නේ මේ රචනයේ පටන් ගන්නකොට ලියපු විපස්සනා භාවනා කියනක Tamanda වැටෙන්නේ කොහොමද කියලා කියන්නේ. එන්නේ මයික් එකට හොඳට ඒකට විපස්සනා කියන එක හරියද කියලා සබාව මොකද කියන්නේ? එකම අරමුණක හිත පවත්වාගෙන යෑම විපස්සනා භාවනාව කියලා කියන එක ගැන සබාව මොකද කියන්නේ? ඒකද විපස්සනා කියන්නේ? ඒක නිසා සභාව කියනෝ නැහැ කියලා. මං යලි මම හරි හොඳේ කරා. එඳ වචන පාවිච්චි කරනකොට මේක වචනත් එක්ක ලියන්න නැත්නම් එක්කෙනෙක් විපස්සනා කියන එක තව කෙනෙක් විපස්සනා කියන්නේ කෙනෙකුට රස කෙනෙකුට රස වෙනවා. මේ බරපතල වචන පාවිච්චි කරන්න එපා. දාපු ගමන් මුළු සභාවම උසාවියට කියලා දෙන්න වෙනවා මේ වචනයත් මේකයි මේ වචනයත්. ඒකට සභාවේ කල් කියලා නැහැ. තමන්ට වැටෙන දේ ලියන්න. යන්නේත් නැහැ විපස්සනා කියන කාර්යකතනක් දෙන්නේ. මං යන්නේත් නැහැ භාවනා කියන කාර්යකතනක් දෙන්නේ. එහෙමනම් ඒක නෙවෙයි විපස්සනා භාවනා කියන්නේ. ඒක නිසා ඒ වචනේ දාපු නිසා සබාව සමගින් නොමගිකේ. පළවෙනි ලියපු වචන දෙක නිසා විපස්සනා භාවනා කිය වචන නිසා මට ඒක අර්ථකථන දෙන්න තු මං යන්නේ. මොකද මම බලන්න හදන්නේ ප්‍රායෝගිකදී. ඡන්න විවහාර භාෂාව. එතකොට අපි වචන දෙක අයින් කරමු. ලිපි මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ කියන්න බෑ මයික් එකට කියන්න බෑ ඒක වෙන්නේ කාම කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා කාම සංඥා රූපෙන් විවස්ථාව ස්ථාපනය කළා රූපේ රූප සංඥාවක් වුණාට පස්සේ මේ සාමාන්‍ය මට්ටමේ නෙවෙයි මට්ටම පහකට ගියාට පස්සේ ඒක වෙන්නේ. ඉතින් ඒක වෙච්චි නැති කෙනාට කිව්වට ඒක තේරෙන්නේ නැහැ. කන්ද උඩට නගපු කෙනාට ඈත වෙලක් වෙනුනට, වැවක් වෙනුනට, පාලමින්යක් කෙනා කිව්වොත් එහෙම කොහෙද වැවක් තියෙන්නේ මට පේන්නේ නැහැ කියලා. අර කියන්නේ ඔබ ඉතින් වරෙන් ආවට පස්සේ පේන. ඒ අකුසල් ගෙවීම සිද්ධ වෙන්නේ ස්වභාවය නෙවෙයි. ගෝ සතිය දිනු වෙච්ච මට්ටමක. ඉතින් ආපු කෙනාට ඒක දෙන්න ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ කියනකොට මම කිව්වේ පසුබිමට අදාළව සාකච්ඡා කතා කරන්නේ නැති වුණොත් ඒ සංකල්පෙ බිම ඉන්න කෙනාට දැම්මට හරියන්නේ නැහැ. ලොකු සංති ඉන්න කාලේ කතාවක් කියන ඕකට නම් නිතර අදාළ නැහැ. මේ බ්‍රාහ්මණයන්ද නීතියක් තියනවලු බමුණු කුලේ වැසිකිලි කරාට පස්සේ අනිවාර්යයෙන්ම පසපැත්ත ඇල්වතරින් හොදාගත්තේ නැත්තම් ආපත්තු. ඉතින් දෙන්නේ කනවලු ගුරුනාංශයේ ගෝලයේ කැලීමේදී යනකොට දෙන්නටම හොඳටම කක්ක බර. වේ වතුර නැහැ. ඉතින් බේරන්න බැරි ගම නිසා දෙන්නම කරන්නේ කරන්න දෙයක් නැති වතුර හම්බ වෙච්ච ලාග වැඩේ කරගන්නම කියලා කක්ක කර. යාර මොකද දෙන්නගේ හිත හරි. ඊට පස්සේ ගෝලයට කියන ගුරුන්නාන්සේ ගහකට නගල බලපන්. වතුර කඩ තියෙන්නේ කොහෙද කියලා. ඕකේනෝ මේ පාත ගහකන ගලද අන්න උඩට ගිහිල්ලා ගහකන නැගුත් පෙනී ගිහලා ඉතින් අමාරුවේ කන්ද උඩට නැගලා බලපුවම ඈත වැවක් වෙයි. දැන් ගුරුනාචර කන්දරකින් ඩබ්බේ ගස්නකින් නැත්නම්. ගුරුනාච කියනවා එහෙමනම් අපි හිතාගමු වතුරෙන් පස්සේ හේතු නැතුණාට වතුර දැක්කහම උදක සුද්ධිය සිද්ධ වෙනවයි කියලා ඔබ සුද්ධුණයි කියලා ඔබ එහෙනම් හිතාගනින් කියලා. බුදුත් නැගලා අහකුලේ වතුර දැකපු නිසා උදක රුද්ධිය තියෙන මම ඔබ දැකපු නිසා මම සිද්ධ වුණා කියලා හිතාගන්න කියනවා. ඔන්න අද බෞද්ධයට වෙලා තියෙන දේවල් ඈත කොහෙද වින් එකක් දැකලා. එහෙමනේ අපි එතින්ද යන්න ඕනේ. කන්ද උඩ නැගෙන ගහ උඩට ගියාට පස්සේ නම් පේනවා ඈත යායක තියෙන වැවක්. ඉතින් මේ භාවනා කරන පටන් ගත්ත කෙනා සතිය දන්නේ නැති කෙනා සතිය අගය කරන්නේ නැති එක්කනට ඒ ආනිසංස ගන්න බැරි කමක් නැහැ. හැබැයි සතිය වඩන ගොඩාක් දිනු කෙරුවට පස්සේ ඒ මට්ටමේදී විතරක් පුළුවන් ආය සතිය පල්ලෙහාට ආවට ආය බෑ. අන්න ඒ වගේ මේ සතිය අටබෝලක ලිය වෙනවා. සත්‍ය සුබෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගේ සහ සති මාර්ගංගේ. ඒ හැමතැනදීම සතිය වෙනස්. එනිසා මේ මං කිය ලිව්වනම් එimhe සතිය කියලා මං ඒත් අහනවා. ඔය කියන්නේ කොයි සතියද කියලා. ඒ මට්ටමෙන් විතරයි ආනිසංස ලැබෙන්නේ. ඒක කියන වෙන ආනිසංසය. කීටි ගන්න තව වෙන. ඒ නිසා මේක නිතරම වෙනස් වෙන දෙයක්. මේ කියලා තියෙන්නේ සතිපට්ඨාන භාවනා කියන එක නිත්‍ය සංඥායි. එහෙම ගන්නෑ. සතිපට්ඨාන භාවනා විපස්සනා භාවනා කියලා වචන කතා කරාට එහෙම අර්ථයක් දෙනකන්වත් ඒ වචනේ හිතින්න එක වෙනස් වෙනවා. පුද්ගලයා පුද්ගලයාට වෙනස් වෙනවා. වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඒ නිසා අද බුද්ධ ආගම අවුල් ජාලයක්. මොකද අභිධර්මයේ මේ ඔක්කොම සෙට් කරන්න හතරක් උඩුවට දාන්න කොටු කරන්න බෑ. කොටු කරන්න බෑ. ඒ නිසා කෙලස් දුරු වීම සිදු වෙයි. මේ රූපේ රූප සංඥාවක් බවට යනකම භාවනා කරලා පස්සේ කප්පටාන සුද්ධ වුණොත් අපිට පුළුවන් අහෝසි කර්ම කරන්න. අපි මේ කරන හැම දෙයක්ම එතන එතන ගෙවන් කරලා එතන එතන සමාව අරගෙන එතන එතන පිළියම් කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක මේ මනුස්ස ජීවිතයක හම්බ වෙච්ච සුවිශේෂ අවස්ථාවක්. මොහොතක වෙලා පීනා මනුෂ්‍යකට හම්බ වෙච්ච දූපතක් වගේ කියලා බුදුහාමුදුරු කියනවා. ඒකේ ඒකට කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ ආවස්තික වටිනාකමක් කියන්නේ. හැම වෙලාවෙම නෑ. හැබැයි කරන්න පුළුවන් බව ඔප්පු කරලා වෙන්නන්න පුළුවන් වෙලාවක් තියෙනවා ජීවිතේ. අනේ දාට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ වෙල්දිල් ලාම්පුවක් වගේ. පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මංගගේ දුකට තැවි තැවි හිටපු මිනිස්සයාට කරපු වැරද්ද එතනම ගෙවන ක්‍රමයක් කියලා දීලා තිනවා. ඊට පස්සේ ආයෙ වැරදි කරන්නේ නැහැ. ඒ නිසා ඒක ඔක්කොටම අර ගහුට නැගපෙන්නා දැකපෙන්නාට දුක සුද්ධිය වුණා කිව්වට වෙන්නේ ඒ මනුස්සයට වෙන්නේත් නැහැ. වැව දැක්ක පැටියට උදක සුද්ධිය වෙන්නේ නැහැ. බුදුහාමුදුර ලොකු සංසි කියලා කියනවා. මෙන්න මෙහෙමයි ශාසනය පිරෙන්නේ. මිනිස්සු එක එක එක එක ප්‍රමාණ හදා ගන්නවා. අර තමන්න ඕනවට කණ්ඩ ඕනවට කබර ගෑ තල ගෑ කරගන්න. භාවනා කරන එක නදකින්නේ නෙවෙයි. ඒ ඔක්කොම පැත්තකට දාලා භාවනා සති වඩන වඩන වඩන වඩන යනකොට තීරණ පටන් ගන්නවා අපිට හම්බෙට තියෙන මේ ක්‍රමසහවිදි අපිට තියෙන මනුස්ස හිතක තියෙන විභව ශක්තිය බුදු වෙලා නැතුණාට බුදු කෙනෙක් වගේ. රහත් වෙලා නැතුණාට හැම කෙනෙක්ම රහතන් වහන්සේ. හැබැයි යා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්තේ මොකද Tamange අර ඉන්දිය ධර්ම සතිඵල ධර්ම වැළිලා නැහැ. ඒ නිසා අපි මේ වැරදි දකින්න පුරුදු වෙච්ච ගතිය තියෙන නිසා මොනවාක්වත් පැත්තක දාලා පුළුවන්තරම් සතිමත් වෙන්න බලන්න. එනකොට දවසකට එයි මේ කියන දේවල් තේරෙන මේ කියන දේවල් අදාළ වෙන මේ කියන දේවල් වලින් එතන එතන සුද්ධිය වෙන වෙලාවක් එනවා. එතකොට කියනවා ඒක ධර්මතාවයෙන් වෙනවා මිසක් මම කරන දෙයක් නෙවෙයි බුදුහාමුදුරන්ටයි පින සිද්ධ වෙන්නේ. මම කියන්නේ නොදන්න දරුවෙක් වගේ සතිය වඩන විතරයි. ඒ සියලු දිනාට පාඩමක් වේවා කියලා කියනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ඊයේ සක්මන් භාවනාවේදී දකුණු කකුලට සහ වම් කකුලට අවධානය යොමු කළෙමි. පළමුවරට මට කකුල් දෙකේ වෙනසක් ඇති බව දැනුනේ. මගේ දකුණු කකුලට සිරුරේ බර දනාගෙන දරාගැනීම පහසුවෙන් කළ හැකි වූවා මං කකුලට සුළු අපහසුතාවක් ඇති බව දැනුනි. මේ වෙනස බලන විට මාගේ හිත විසිරී යාමද අඩු කර ගත හැකි විය. අවධානය යොමු කරන විට මාගේ ගමන් වේගය අඩු වුවත් මුරුද්දේ වේගය වැඩි කර ගත හැකියි සිතමි. එසේනම් ව්‍යායාමයට ඇවිදීම සක්මන් භාවනාවත් එකක් කර ගැනීමේ වරදක් ඇද්දයි වහන්සේගෙන් විමසන පෙරවන් කරන මේකට කියන්න තියෙන්නේ අපි මේ බුද්ධ ශාසනයේ රෝග නිర్ణයමයි ප්‍රතිකාරය ඩයග්නොසිස් එකමයි උත්තරේ ඒක මැත්ස් වලත් එච්චරමයි ඒක තමයි අයින්ස්ටයින් ගියවගේ සතවර්ෂී හිටපු දක්ෂම ගණිතඥයා එයා කිව්වා ඕනෙම ගාණක් කියවන්න පුළුවන් නම් උත්තරේ ඒක ඇතුළේ තියෙනවා ගාණ කියවන්නේ නැතුව හදන්න යන්න එපා ගාන කියව. කියවනද කියවන ඔබට තේරෙයි මේ ගාන වෙන්නේ මේවා සුදු කරන්න කියලා. සුදු කරන්න උත්තරේ ඒක ඇතුලේ තියෙනවා. බුදුජානනාංශයේ කිය උත්තරේ වන්න යන්න එපා. ප්‍රශ්නෙට මොන දියකෝ? දැන් කඟුල කරන්නේ. මම ඇදේ මම සොත්ති. දඟුන හොඳට දුවන. ඔබ දැනගත්ත එක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතෙක් කල් කියන්නේ ජොබ් එක කියලා කොහමද වම සොත්ති තිබුණා. දැන් දැනගත්ත එක නෙමෙයි මේ දැන ගැනීම ප්‍රශ්නයක් කරගන්න එක තමයි අමනයාගේ වෙන්නේ. ඕන කෙනෙක් මොන තොප්පිය දාගන්න. ඔදුන්න දාගන්න. මොන ප්‍රශ්නයක් ආවත් උත්තරේ උත්තරතුරු ලැබෙන්න ලැබෙන්න කරදර වෙන මිනිහ අසපෘෂයා. ආවුදෙත් එක බර බදන්න එපා. අපි ළඟ තියෙන අඩුපාඩු ටික දැකලා ඉතින් ගෙනියමු ක්‍රමේ නෙමෙයි යන්නේ. ඒ ක්‍රමයට යන්න වෙන දැන් අඩුපාඩු දැකගෙන යන්නේ. ඒක හරියට ඉමුනිටි එකක් තියාගෙන ඉසු බීජ තියෙන තැනකට යනවා වගේ බය වෙන්න දෙයක් නැහැ. අපි දන්නවනේ ඉමුනිටි එක තියෙනවා කියලා. ඒ නිසා මේ Tamange වම කකුල හරියට වැඩ කරන්නේ නැහැ කියලා දැනගත් එක හදන්න යන්න එපා. ඒක ඇඟ හදනවා. දැනගන්න පමණ විතරයි අවශ්‍ය කරන්නේ. ඒ ඇඟ හදනවා. අපි මේකට ප්‍රතිල් සයිකෝ ෆිසියෝതെරපිස්ට් හම්බෙන්න ගියොත් ඒ මොෝගේ වහලට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කවදාක සතිය වඩලා නැහැ. ඌ කියාවේ මේක නරම හිණි ගනින් මෙහෙම දකුණු කකුල පහින් ගහපම මම දෙක් කරපම් බයිලානේ. අපි දන්නවනම් මගේ වම් කකුල සොත්ති කියලා දඟ දන්නවා. ඒක දැනගත්තට පස්සේ කලබල වෙන්න එපා. මොකද මේක knowledge එකක්. මේක first hand knowledge එකක්. under the nose knowledge එකක්. මේක දැනගත්ත ගමන් කලබල වෙනවා නේද? ඒ මනුස්සයාට ඊට පස්සේ වෙන්නේ අර දැනුම නිසා අත ගන්න ගිහිල්ලා මේක අවුල්. ඒ නිසා Tamange අඩුපාඩු ටික දැනීම තමයි ලොකුම ඥානෙ. බුදුදහමේ සඳහන් කළ දෙනවා මේ සලායතන නිබන්ධ සූත්‍රයේ මේ හරියට සීසෝ එකක් වගේ අපි හරිය කැමති සීසෝ එකේ පැති දෙකේ වාඩි වෙන්නේ. මොකද ගොඩාක් කියලා පහල යනවනේ. පොඩ්ඩමයි දුවන කියලා වාඩිනේ කොන් දෙකේ. උදේස් ගෝය දෙකම අන්ත දෙක. ওই දෙකේ හිටියොත් සංකාරේ ගොඩ එන්න බෑ. එමීට මැදට වරේ. අන්ත දෙක අතහැරලා මැදට නෝට ඒ තරංගායාමේ තියෙන හැබැයි එච්චර උඩ පහල යන්නේ නෑනේ. හැබැයි ඒතරට ෆීල්ස් ඇන් ථ්‍රිල්ස් නෑ. ඒ කියන්නේ ජීවිතේ රැමැටික් නෑ. ඉතින් අපි කියන බබාලා සයින්ය කොණ්ඩේ බබා වාඩි වෙන කොණ්ඩේ මම මැදට ඉන්නම් කියන්නේ. මැදට මැදට ඇවිල්ලා බුදුහාමුදුරන මැදටම આવොත් මොකද වෙන්නේ කියලා. හරියට පිවට් එක උඩට එනවා. එතකොට මෙහෙම මෙහෙම වෙනව විතරයි පේන්නේ. ඒක හරියට නිරක්ෂය දවසකට නැත්නම් 25000 ගමන් කරා. උත්තරීතර වේ කරන්නේ ඒක වටේ රවුමක් කරගෙන එක විතරයි. ඒකද කියනවා ද්‍රවය කියලා. අර හැතම 25000ක් කරගෙන එක ද්‍රවය කරන්නේ අක්ෂේ වටේ ඒක රවුමක් කරගෙන ඉතර ගෑ පැය 24කට වෙන්නේ. ඒ වගේ තමයි කොන් දෙකේ තිබ්බ මේ සීතෝ එකේ අපි මැද ඉඳගත්තොත් මැදට ආපුවම පේනවා අර තරංගෙම දුවනවා පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. අච්චර උඩපණින්නේ. එතකොට තේරෙනවා මම දැන් ඉන්නේ මැද මේ මැද දැන ගැනීම කියලා කියන්නේ අවිද්‍යාව දැන ගැනීම. එදාට තේරෙනවා මම මේ කොන්දේකේ යන්න කියලා ළමා වැඩ කරන්න කියලා තල්ල කඩාගත්ත හැටි. රණ්ඩු කරපු හැටි. අනික පිස්සු තල්ලු කරලා ඉඳ ගන්න හදපු හැටි මොන්න තරම් ශක්ති විනාශයක්. ඒක තේරෙනකොට තේරෙනවා මෙතෙන් ආවට පස්සේ තේරෙනවා මම ඉන්නේ අවිද්‍යාවුල කියලා. කරබල වෙන්න එපා. ඒකට ශාන්තිය වෙන්නේ බුදුදහමේ කියනවා අවිද්‍යාව තියෙන විද්‍යාව උඩ කියලා. ඔබේ අවිද්‍යාව ප්‍රමාණය දැනගන්න එක තමයි විද්‍යාව කියන්නේ. පුළුවන් තරම් අපි දැනගනිමු අපි කොච්චර අසම්බර භාවයට කැමතිද කොච්චර ආතතියට කැමතිද කොච්චර අසහනයට කැමතිද කොච්චර දුක් කරදරවලට කැමතිද කොච්චර කචකච කරගෙන කැමතිද ඒක අර සීසෝ එකේ කොන්දේ නැදට ඇවිල්ලා නැදාල්ුවයි කියලා කියන්නේ අවිද්‍යාවයි ඒ ශාන්ත දෙක අතහැරලා නැදාල්ුවාට නැදාල්ලන්නත් එපා උපෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති මැද තක්ක තීරුකමයි තන්නේ කර අවිද්‍යාව හැබැයි හොඳට බැලුවොත් අවිද්‍යාවේ ඉන්නේ මම කියලා දන්න එක තමයි විද්‍යාව සම්මදල්ලක් තිබා යමදී අමාරුයි මේ අපිට මේ කොනක සීට් එකක් ලබන්නත් බැරි වෙනවා අපි ඊසෝ එකේ දැන් මේ මැදටත් ඇවිල්ලා මැද තියෙන විද්‍යාව කියලා අවිද්‍යාව තියෙන විද්‍යාව කියලා කියන එක ඒ සලායත නිබ්බංග සූත්‍රයේ අන්තිමට යනකොට භාෂාවකින් විස්තර කරන්න බෑ. උපේක්ඛා අවිජ්ජාය ප්‍රතිලාභෝ ප්‍රතිභාගෝ අවිජ්ජා විජ්ජාය ප්‍රතිභාගෝ අපි මේ බුදුහාමුදුර කියලා තියෙන කාටද මේ කියලා තියෙන බුදුහාමුදුර කිය. මේ අසුරට රියම් බුදු පිළිම වලට නෙමෙයිනේ. ඔයකටද මේ අපි ගෙනියන්නේ. අපිට හිතා ගන්නවත් බැහැ. දන්නවනම් අපි යන්නේ. දන්නවනම් යන්න හැබැයි දැන් ඉති කරන දෙයක් දැන් සෝරි දැන් තාති ඉන්ජෙක්ෂන් එක වැදිලා තියෙන්නේ නිවන් දැකලා මිදලක්ක තොපි ගැලවෙන්නේ ආයේ දෙකක් නෑ ඒක මට හොඳටම ෂුවර් මට ඕන කරලා තියෙන්නේ එක කුඩු කුලක් එකන ගන්න එක විතරයි මම දන්නවා ඊට පස්සේ ඇබ්බැහියට වැටුණාට පස්සේ උඹලට අම්මල තාත්තලත් එපා වෙනවා ගෙදර මිනිහත් එපා වෙනවා දල්ලිත් එපා වෙනවා පුදුලෙත් එපා වෙනවා රට රාජ්‍යලොත් එපා වෙනවා අනීරා නීදාදු විලා ඒ නිසා අන්ත දෙක අතරින් ඉන්න බෑ මතක තියාගන්න මැද තියෙන අවිද්‍යාව දැනගෙන ඇවිදිනකොට කකුලක් සොත්ටි. සදා සොත්ටි කියලා දැනගන්න තියෙනවා. සදා සොත්ටි. ඒක දැනගන්න එක කොච්චර ලොකුද? දැන් අත් දෙකෙන් එක අතක් අපේ සොත්තිනේ. දකුණින් කරනකොට වමෙන් කරන්නේ වෙන ප්‍රශ්නයක් නැහැ නේ. ඒ දැනගත්තාම මොකද ඇති වෙන්නේ? ඒකට කරන්නේ මේ අත කැපෙන්න. බත් කන්නේ එතකොට මේ අතින් එකන්නේ. එදාට තේරෙනවා මේක මේ යනකොට නහයත් ගෑනවා ඒත් ගෑවෙනවා. උන්නේ එදාටයි තේරෙන්නේ. ඒ නිසා මං කිව්වා සතිපාසලේ දකුණු අත කැපිච්ච දවසේ තමයි අපි වමතේ කන්න උත්සාහයක්වත් ගන්න. එතකොට තේරෙනවා වම 100 100ක්ම දකුණ වගේමයි. නමුත් වැඩ වෙන්නේ නැහැ. මොකද හේතුව පාවිච්චි කරලා නැහැ. ඊයර කලල රූප කියන චිත්‍රපටි පෙන්වන ලංකාවේ සම්මාන දිනුවා. එළමෙන් අද්දක නැහැ. එයා කකුල් දෙකෙන් වැඩ කරන්නේ ගිහිල්ලා කකුල් දෙක එක කකුලකින් හිටගෙන අනික කකුලෙන් සොයි වියල්ලලා කබඩ් එක අරිනවා. ඇල්ල ගෑරපුව ගන්න. ගෑරපුව ගන්න කකුලේ ඇඟිලි දෙකේ. එන්න වාඩි වෙලා ගෑරපුවේ කැමරා. මේ ළඟදී පින්නවා තායිලන්ත කෙනෙක් අත් දෙකම නැහැ. මෙතනින්ම නැහැ. ගිහිල්ලා පාගලා ඉස්සු මරනවා. වතුරට ගිහිල්ලා ඒකල ඒක අරගෙන කුඩි දාගෙන ඇවිල්ලා ඉස්සන්ගේ රෝස් අතර විකුණලා සම්පූර්ණ ගෙදරක් නඩත්තු කරනවා. ඒකල්ල පුළුවන් වෙච්ච වෙලාවට ඒක කරලා පෙන්නන්න විදියක් නැහැ. කාඩ් ගන්න. හරියට රූපවාදී ගහන්නේ අතින් ගන්න. තාක් එක කකුලකින් වාඩි වෙලා අනික කකුලට කාඩ් කොට්ටම දීලා තියෙන්නේ. මේකෙන් අරගෙන හරියටම කාඩ් ගන්න. මේ අපිට වෙලා තියෙන අතපය හතරම තියෙන එක විතරයි. අප්සෙට් එක. ඔක එකක් නැති වෙන්න ඕනේ එදාට තේරෙයි. අවින්දරත් අහවර්තුමා කිව්වා වගේ කුංකුම අංජන ඉල්ලා ඇදුවෙමි දෙපාණම දෙයස්නු ඇති ඔබ දකින්න තුරා. මෙලිගඩි සංගලක් ඉල්ලා ඇඳුවෙමි දෙපාණම ඇති ඔබ දකින්න තුරා. නිසා අපේ තියෙන මේ අඩුපාඩු වගේ වම දක්න වගේ වැඩ කරන්නේ නැහැ ප්‍රශ්නේ නැහැ. මේ දැන ගැනීම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ප්‍රශ්නේ වෙන්නේ දැනගත්ත ගමන් පිළිතුරු හොයන්න යනවනම් ප්‍රශ්නයක් වෙනවා. අනේ කියනවා දැන් ව්‍යායාමයේ සතිය සක්මන් භාවනා කරන්න කොහොමද? වෙන්නේ කොහොමද? සාතමන අනායාසයෙන් විදිහට වැටතාවක් වෙනවනේ gediy pitin එවිදින වෙලාවක්. එතකොට ඉබේම ෆිසියෝതെරපි. එදාට විතරයි අපි ඇත්තටම විදිහේ. අනික වෙලාවට රඳපෑමක් කරන්නේ. අර රූප සුන්දරිය තෝරන වෙලාවට ස්ටේජ් එක දිගේ ගෑනු පද්දපත් දැවිදින දකලා තියෙනවා. කට්ටිය කැමරාව දියන් මොකද්ද ෆොටෝ ගන්නෙ? එද්දාසනේ. ඒකනේ අපි වීඩියෝකට බස්තාම කරන්නේ. අනික කටේ ඉදිරි පිට ෆුල් ග්‍රේස්ෆුල් වෝක් එකක් දෙන්න. සක්මන් කරනකොට දේනෝ ඔය ඇවිද්දට වම දකුණවා සමාන නෑ. ඒකව දන්නෙත් නෑ. දැන් වදී ප්‍රශ්නේ තියෙන්නේ දැනගත්තට පස්සේ ඒක ප්‍රශ්නයක් කරගන්න. මට දුක කියලා ඉතින් හැබැයි ඒක තමයි ධර්ම සාකච්ඡාව කියන්නේ. ඒකෙන් ලැජ්ජ වෙන්න එපා. අපි වැරද්ද දැනගෙන වැරද්ද නොදැක්කාසේ නෑ වුණාසේ නොදන්නාසේ කරගෙන යන්නේ එතකොට ඇඟ හරි ගස්ස ගන්නවා. ඒකට කියනවා ඇඟේ තියෙන ප්ලාසිබෝ ඉෆෙක්ට් එක කියලා. ඕනම ලෙඩක් සුව කිරීමේ ශක්තිය ඇඟේ තියෙනවා. හැබැයි ඇඟට 100 100ක් දෙන්න ඕන. ડોක්ටර කෙනෙකුට පෙන්නන්න දෙපා. මොකක් කරන්නේ කරපු ගමන් ඇඟ මෙතන ડોක්ටර්ලා ඉන්න කට්ටිය සුවල අප්සෙට් ගන්නවා. ඇඟ වැඩි වෙනතර කරලා දානවා. බොඩි නොලෙජ් එක නැති වෙනවා. ඒ හැම නොලෙජ් එකකින්ම කරන්නේ බොඩි නොලෙජ් එක රිප්ලේස් කරන්න. ඉවරයි. මේක දෙන්න ඕනේ බොඩි එකට හැදෙන්න. ඒක නිසා දැනගත් එක ලොකු දෙයක්. ඊට පස්සේ බලන්න ඒක නොදැක්කාසේ ආයතනය සක්මන් කරනකොට මට ඒකට මොකද ලස්සන උපමා තියෙනවා. කියන්නේ මට මයිලක පිස්තෝලේ තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මෙයා මට ඇවිල්ලා ගහන්න හදනවා. මට නිින්ද කරනවා. ෂුවර් මරනවා කියන්නේ. මයිලක පිස්තෝලේ තියාගෙන අනේ කරන්න එපා. මාර හිංසක මිනිස්සයා. මම මොකුත් කරන්නේ බමයිලෙ මොකුත් නැහැ කියලා මම මම කියනකොට මයිලගේ තියෙන ආත්ම ශක්තිය. මට බුණා එක පිටුල බලෙන් මරලා දාන්න බෑ මම කියනවා බෑ. එහෙම කරන්න එපා. මම ඉන්නේ රණ්ඩු කරන්න ඔය බිල්ලේ දෙන්න මම මට කරදර කරන්න එපා. සම්පූර්ණ හැකියාව තියන. පූර්ණ හැකියාව තියන. කිසිසේත් පෙන්වන්න එපා. ලොකු සාහිත්‍ය කියන්නේ ಗುಣ වසාගෙන ජීවත් වෙන ජීවිතය තමයි මහානකම් කියන්නේ. හැම ගුණයක්ම දෙන. කාටවත් දෙන්න. කියන්නේ ලල්ල. කියන්නේ ලල්ල. ඉවරයි. එසකට සොප්ටි ප්‍රශ්නේ නැහැ. ඒක උඩ බලන කවුල ගැරිච්ච කෙනෙකුට අනුකම්ප කරන්න පුළුවන් නේ. ඒ නිසා මම මේ උනාට වැඩි කතා කරනවා. මම කියන්නේ මේ තමන් භාවනා කරනකොට මේ දැනෙන අඩුපාඩු කන් ටික කවදාකවත් කරප්පන් නැති කරගන්න එපා. ඇලර්ජික් රියැක්ෂන් ගන්න එපා. වොමිටි වොමිටි ෆීලිං ඇති කරන්නේ තියෙන්නේ එහෙම යන්නරින්. පුදුම විදියට ඇඟ මන් දන්නේ ඉච්චර ඉච්චර ඩොප් වෙන්න පුළුවන් ශරීරය කිමිකලි and ෆිසිකලි මනුස්ස ශරීරය විතර එකක්. අපි යන ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. සක්මන් කර අරයන්කේ ඉඳගත් විට හොඳින් සතිය පවතී. ටික වේලාවක් යනකොට කිසිම දෙයක් හෝ අරමුණක් නැතිව මේ මොහොතේ සතිය පවතී. ටික වේලාවකට පසු තොල අග යන්තමට සංවේදනයක් වෙන ආස්වාස ප්‍රස්වාස බැරි. වරින් වර නිදිමත ගතිය ඇති වී කිස කතාවට. නැවත ආස්වාස ප්‍රස්වාසයට සතිය පිහිටුවමු. පරයන්ගේ අවසාන කොටසේ එක්වරම සිට අවකාශයට මුසු වී ඇති බව දැනේ. වේදනාද ආනාපාන සතියද ශබ්දද පවතී. කිසිවකට සිත නොයයි. සිත වීදී පවතී. වහන්සේගේ උපදේශ පරිදි සැකත නැති නිසා නැවත ආනාපානයට සිත නොගත්තේ. සියලු දේශ බලා සිටින. ශරීරයේ විඩාගතිය නොදැන. සීතල ගතියක් දැනේ. ශරීරයේ ඇති බව හඳුනාගන්නේ වේදනා දැනෙන විට පමණයි. සක්මනේදීද සිත විවිධ අරමුණු දුවති ඒ බව දැන. පාදවලට නැවත අවධානය ගනිමි. මෙසේ ඉතා හොඳින් පාදවලකට ඒවා අතර කැප් එකටද සිත පවත්වා ගන්නා විට නැවත අවකාශයට මුසු වී ඇති හැඟීමක් දැනේ. එක්වරම අයත් ඇති බව සංඥා වෙනුවට පාද බවනක් ශරීරයෙන් වෙන්ව ගවන්න ගමන් ගන්නා බවක් හැඟින. ඒ දෙසම බලා සිටියෙන් එමෙන්න සිත පිට ගොස් බව දැනගත් විට නැවත ආවර්ජනය කොට අවටින් ඇසුණු ශබ්දයක් ඔස්සේ හෝ රූපයක් ඔස්සේ ගොස් සිතුවිල්ල පටන් ගන්නවට ආපසු ගොස් අනුනාගත හැකිය. එක අවකාශයට මුසුවී සිට පවතින විට කය පිළිබඳ සංඥාව ප්‍රකට බැඳී නැතිව විවිධ කොටස් පවන සංඥාවන් බව දැනේ. මේ ඔස්සේ මාර්ගය දියුණු කරගන්න. ගන්නේ කෙසේ? මේ ඔස්සේ මේ ඔස්සේ මාර්ගය දියුණු කරගන්නේ කෙසේද? දෙක සිත පිට ගිය විට නැවත ආවර්ජනය කොට මුලින්ම සිටවිල්ල පටන් ගත්තේ කොතනදයි දැන නැවත මේ මොහොතට සිතගතවොත් ඒ කර්මයක් රැස්වීම වැඩක් වේද. වහන්සේ දෙවොත් කරා. මේකෙන සභාව උසාවියට ගඳවගත්ත මේ කට්ටියට වස්තුතරින්න පුළුවන්. කැමැති දාතෝසක්. මේ සොරිදි මන් පටන් ගන්න පස්සේ කපනවා පිටි ගහනවා. මේකේ වාක්‍ය දෙකක් තියෙනවා. මේ වාක්‍යෙට මට අර්ථකථන ඕනේ එකක් තියෙනවා. වාඩි වෙලා ඉන්නකොට ඊට මුසු වෙලා තියෙනවා මට ආනබන්න ගන්න පුළුවන්කමක් තියෙනවා මම ගන්න නැතුව ඉන්නවා. මම දැන් ඒක දීලා තියෙන අනිත් කියනවා සක්මන් කරනකොට ඊට මුසු වෙලා තියෙන හැබැයි මම කකුල් දෙකට හිත ගන්නවා. ඒ වාක්‍ය දෙක වෙන් කරලා කියලා දෙන්න පුළුවන්. සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. වාක්‍ය දෙකක් තියෙනවා. ඒ කෙනාට විතරයි තේරෙන්නේ. මොකද ඒ කෙනා කතා කරුවොත් මම හිතන්නේ අනික කටට ඔය කන්ෆියුෂන් එක අයින් කරන්න පුළුවන්. එකක් ඒ කියවන වාක්‍ය දෙක පුළුවන් හරියට වාඩි වෙලා ඉනකොට හිත පිට ගිහිල්ලා තියෙනවා. හිත ගන්න නැතුව මම ඉන්නවා. සක්මන් කරන හිත පිට ගිහිල්ලා කියනවා මම හිත ගන්නවා. ඒ වාක්‍ය දෙක කියවන්නේ කියලා. පරයන්ති අවසාන කොටසේ එක්වරම සිත අවකාශයට මුසු වී ඇති බව දැනේ. වේදනාද ආනාපාන සතියේද ශබ්දද පවතී. කිසිවකට සිත නොයයි. සිත විහිදී පවතී. වහන්සේගේ උපදේශ පරිදි නැතන නිසා නැවත ආනාපානෙද සිහි නොගත්තා. එච්චරයි. ඒ වාක්‍ය විතරයි වුණේ. අනික ඒවා කියවනේ සබාව නම ගැලියා. කියවන්න අන්තිම වාක්‍ය විතරයි. ඔය ඒකනේ හොම්බෙන් යන්නද කලක් හිතනවනේ මිච්චලන්ට දුසාවිය යද්දි ටෝල් කෑට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ. මොකදනේ? හයිරෙන්නේ කියන්නේ. මේ උදේ මාත් ඔන්න ගරන් කියවන්න. අවකාශයේ මුසුවි සිට පවතන විට කය පිළිබඳ සංඥා අදට බැඳී නැතිව විවිධ කොටස් පමණක් සංඥාවන් බව දැනේ. මුළු සභාවම නම ගැන මට ඉවසන්න බැරි කේන්තියක් ඊට පස්සේ ආවා ඊට පස්සේ ඉවසක් මොනේ නෑ මෙච්චර මෙච්චර සභාව නම ගැනදී මිනිහකට එක ලෝකේ වට යන්න තියා කන්දක් නැගින්න වශයෙන් හද කියලා බලන්න අපි හිට මෙතෙන් ගිහිල්ලා ඉතින් අර මනුස්සයා පව් කියලා හිතනවා. මට දැන් කට අරගෙන බලන්න ඉන්නවා. ගන්න පුළුවන්කම තියෙදි මම ගත්තේ නැහැ. ආන බණ්ඩ ගන්න පුළුවන්කම තියෙන මම ගත්තේ නැහැ කියලා වාක්‍යයක් තියෙනවා. දැන් කියෙව්වා. දැන් කියපු වාක්‍යය කියවන්නේ ආයසරය. පරයන්කේ අවසාන කොටසේ එක්වරම සිත අවකාශයට මුසු වී ඇති බවද වේදනාවද ආනාපානසතිය ශක්තිද බවද. විශේෂකර සිත නොය සිත විහිදී බවද. වහන්සේ උපදේශ පරිදි සැක නැති නිසා නැවත ආනාපානෙට සිත නගත්තේ. කියන්නේ වාක්‍ය විතරයි. මේ අනවශ්‍ය විදිහට බොඳ කරන්න එපා. දැන් හරිනේ ඒක හරි ගත්තා. ඊට පස්සේ කියන්නේ සක්මනේදී මම දැනගෙන පයට ගත්තා. සක්මනේදී සිත විවිධ ආකාරවල දුවන නේ නේ නේ නේ නේ ඔය නොම ගෙවන්න එපා. ඒ වාක්‍ය විතරක් කියවන්න කියලා කියන්නේ. එක තැනක තියෙන අවසානයේ මගේ හිත පිට ගිහිල්ලා තියෙනවා මම බලෙන් පයට ගත්තා. එක්වරම කයක් ඇතිව සංඥාවේ පාදපමණක් ශරීරයෙන් නෑ ඊට ඉස්සෙල්ලා සක්මනේදී සිට මෙසේ ඊටාහම පාදවලද ඒවා අතර ගැප් එකකට ඊටත් ඉස්සලා ඊට ඉස්සලා වාක්‍ය සක්මනේදී සිට විවිධ ආකාරවලට දුවද්දී ඒ බව දැනගෙන පාදවලට නැවත අවධානය යොමු කරන්න. එක තැනක තියෙනවා ඊට විවිධ ආකාරවලට යද්දී ඉඳගෙන ඉනකොට ආනාපාන ගත්තේ නැහැ. ඇවිදිනකොට මම ගත්තා. හරිද? මේ දෙක පිළිබඳව මොකද්ද කියන්නේ මේ ලියපු මිනිසයා? එක තැනකදී කියන හිත පිට ගියා මට විශ්වාසයි ප්‍රශ්නයක් නෑ උපන්දික නිසා මම ගත්තේ නෑ. අනිත් තැනදී කියනවා මම ආයේ සක්මනේදී ගත්තා පරියන්කේදී ගත්තේ නෑ. හරිද? මේ දෙක කන්ට්‍රඩික්ටරි කියලා මම කියන්නේ. ඔය කියන්නේ. මේ දෙක තන්නේ කරම මේ මම මේ මර දඬුවම දෙන්න හදනව නෙවෙයි. මම මේ කරන්න හදන්නේ අපි මේ වගේ පිටාම වැදගත් මුළු සභාව වෙනුවෙන්ම කරපු නිරීක්ෂණයක් මේ. ඒ නිරීක්ෂණය අපට සභාවට ගුණයක් කරන් දෙන්න හරි වටිනවා. එක තැනකදී හිත විසිරී යන ඔබ වහන්සේ කියලා තියෙනවා. හැක නැත්තම් ගන්න එපා මම ගත්තේ නෑ. හැමතැනම හිත කියලා දෙන හැබැයි මම හිටියා. තව තැනක තියෙනවා හිත විසිරී තිබුණා මම පයට ගත්තා. මේ දෙක පිළිබඳව ඇත්තටම වගකීමෙන් යුක්ත ලියුණාද නැත්නම් ලියන්නම් වාලේ ලියුවේ නැද්ද මේ තියෙන්නේ? තේරෙනවද මම මේ කියන එක? ස්වාමිනාස් කියන එක තේරෙනවා යන අවස්ථා දෙක. ඔව්. ඒ අවස්ථා දෙකෙන් තමන් කොයි එකද අගය කරන්නේ? දැන් මම පටන් ගත්ත මේ හර ප්‍රශ්න. ඒක සාපේක්ෂයි. අදී දැන් පුළුවන්කම තියෙනවා අප මූල කර්මත්තාන ගත්ත ගත්තේ නැහැ. දෙවෙනි එකේ තියෙනවා පුළුවන්කම තියෙනවා ගත්තා. මේ දෙකෙන් වඩා සෙල්ලක්කාර වඩා විපස්සනාවට පෙර වඩා රැඩිකල් කොයි එකද කියලා මං අහන්නේ. වඩා කුසලතාවයේ තියෙන කොයි එකද? එන කවුද කැමති මේකට අත උස්සන්නේ? එළියට ගිහිල්ලා තියෙනවා ගත්තේ නැහැ ගන්න පුළුවන්කම තියෙදි ගන්න බෑ. ඒකයි මම අහන ප්‍රශ්නේ. දෙවෙනි එකේ ගන්න පුළුවන්කම තියෙනවා ගන්නවා. මොකද්ද දෙවෙනි වතාව කියලා ඔය අදහස් කරනවා මට සිද්ධිය කියන්න ඕනේ නැත්නම් අන්තිමට ගත් එක රැඩිකල් කියලා. වඩා රැඩිකල් කියලා නෑ. මම ගහනවා ඒ වෙලාවේ. නුවංගම දීදී නොකර හිටපන්. මම ඒකයි ඉස්සර කිව්වෙත් පිස්තෝලේ තියෙනවා. ඌ ගහන්නයි ළඟහැර පානවා. අනේ පාප පව්ව බකට ගහන්න එපා. අනේ හැම හැකියාවක්ම තියේදී يعني මගේ හිත ගන්න පුළුවන්කම තියේදී හිතට යන්න ආරිනවා. ඕගොල්ලෝ පොඩි උන්ට ඔය ටික කරලා බලන්න අප්පා. ඕගොල්ලෝ මේ ඩිසිප්ලිනේරියන්ස්ලා වෙලා අර පොඩි උන් කොයි වෙලාවෙත් යනලා කොට් එකේ දාලා වහලා තියාගෙන ඉන්න හදනවා. මට දරුවෝ නැති නිසා මට තිකියයි. හැම හැකියාවක්ම තියෙන කිසි තේන්න පෙන්වන්න බෑ. මට පුළුවන් ඕනනම් හිත ගන්න. ගන්නෑ. හිතට කියලා පුළුවන් පළය යන තැනට යන්නේ. ඒක මා පුදුමාකාර වශිතාවය. කිල්ලෝ පිටිපස්සේ යනකම් යනකම් ලේසු දෙනකම් චොක්ලට් දෙනකම් කෙල්ල ගණන් උසන. පළය යන්න. ඒක අනේ පායි නේ ඉඳගෙන ඊට පහුවෙන් ඉඳලා මෙන්න ගෙදර. මම වෙච්ච දෙයක් නෙවෙයි කියන්නේ. මට වැරදිච්ච දෙයක් නමුත් එහෙම තමයි අපි කොල්ලෝ හිතන්නේ. ඒ හිතට කියන්නේ ඔක්කොම දැන් එතෙන් යනකොට අපේ සීලය තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා, සතිය තියෙනවා. හිතට කියන්නේ ඕනේ රස්තිය දුක්ඛම. හැබැයි ඇහැ ගහගෙන ඉන්නවා. මොන්නම දෙයක්වත් නැහැ හිත නිවන් දැකලා තියෙන්නේ. කවදාවත් යන්නේ නැහැ. හිත යන්නේ එපයි කිව්වොත් විතරයි. ඒක මහා පුදුමාකාර දෙයක්. ඒක තමයි බුදුහාමුදුර අපිට දෙන්න හදන්නේ. දෙවෙනි එක මෙයා කියන්න හදන එක ඩිසිප්ලින් කියන. හැම වෙලාවෙම ගෙනල්ලා බබා කොට්ටේ ගේම තියන්නේ නැහැ. මේක හැදෙන්නේ නැහැ. මුතල්ල කඩ ගන්නෑ නේ කවදාවත්. ගංගකට මහින්ද තියෙන්නේ අබුවක් අහගෙන ඉඳ තේරෙන්නේ හැමදාම. ඉන්න පොල් ගෙඩියක් වගේ ගේ ඇතුලේ තියන පුල්ලේම අහගෙන තියන්නේ. I can eat it again. නිරීක්ෂණය කළා චේතනා පාලන කර ඉන්න. අපෝ ගන්න හිතන්නත් එපා. යන්න කියන්නත් එපා. මේ තමයි හිතේ ස්වභාවය ගැහැදෙන්නේ. එයි අපිට ඒකට දෙන්න බැරි අවස්ථාව. අපි කරන්න නෑ. ඔබට මේ පාඩ තියෙන මෙතන මහිල පාඩ වෙන්නේ. ඒකට හිත හිතුවක් කාටයි. ඒක තමයි ඩිසිප්ලිනේරින් කියන්නේ. ඒක තමයි සදාචාරවාදී. ඒක තමයි ආගමෙන් කරලා තියෙන භයානක විලම්භුව. බුදුජානකේ එතෙන්ට යනකම්ම බයලජ්ජාව තියාගන්න. එතෙන්ට යනකම්ම ආගම තියාගන්න. එතෙන්ට යනකම්ම සීලය තියාගන්න. එතනින් එහාට වැඩි ගාපේ බල්ටික් කාලා පිටුවා. බම්බු ගහට කියනවා සත්‍යතාව දාලා. බුදුජානකේ දේශනා කරන පුඤ්ඤ පාපම් පහිනස නත්ති జాగරතෝ බයං කිය. විම්පව දෙක අතහැරපු අවදි මනුස්සයට බයක් කියන දෙයක් ඇත්තේ නැහැ. හිත ඕන දැනකට යන්න පුළුවන්. එයා දන්නවා යන්නේ නැත්නම් ට්‍රැක් වෙනවා. ඕන දැනක බලය යන්නේ නැහැ. ඒක හරි පුදුමාකාර වශයක්. කිසිම ශාස්ත්‍රඥාචරණයකට මේකට කියන්න බැරි වුණා. බුදුරජාණන්සේ අපිට කිව්වා හැමෝට බෑ. මෙන්න මේ මේ මට්ටම් වල ඵලයක්. ඔක්කොම සංඥා විතරයි. ඕන විශ්වක් කෙලින්න දෙන්න. ෆුල් වීටර් එක දෙන ඕන විශ්වක් කෙලින්නේ. සම්මාසයි හිත හිත ඒක මම නෙවෙයිනේ කරන්නේ. අන්න එතෙන්ට ගේන්න ඕනේ මම. ඒක ගන්න ගියොත් ඒ වෙලෙ වෙන්නේ නැහැ. ඒ ගන්න යන චේතනා ප්‍රකල්පන අනුසය ඔය තුනේ තමයි ගැටේදී. ගියාට පස්සේ කරවන ඉඳ. දැක්කේ නැහැ වගේ ඉන්නවා. මෙන්න බලනකොට මේ යගේ ඇතුලේ එතකොට මම නෙවෙයිනේ කියලා තියෙන්නේ. මම කියනවා ඊගා ප්‍රශ්නේ. මම දන්නවා දැන් මම මම මේ කතාව ඉඳගෙන ඉන්න වාර්තා කරනවා. හිත ඕන තැනකට යන්න පුළුවන් ගිහිල්ලා. හක්ක් තියෙන වේදනාවක් තියෙන හිතවිලි තියෙන මම දන්නේ ආනපාට. හරිද? මෙහෙම ඉන්නකොට හිත විසින්ම ආනාපානට ආවයි කියන්නේ. එතකොට ඒ ආනාපානට නැවත පැමිණීම අම්මා කියලා දුන්න එකද තාත්තා කියලා දුන්න එකද පන්ති කාමරේ කියලා දුන්න එකද පින් කරලා ලැබුවද කොහෙන්ද එන්නේ ආවේ? ඈ? එළවලුද තුන අපි නිවන් නිවන් අපි ඉබේ නිවන් දකින්න එපා. ඒක තමයි අපි මුළු සංසාරෙම එකතු කරපු දේ. වැරද්ද වැරද්ද වශයෙන් පෙන්නපුවාම හිතනි බීම වැරද්ද හදාගන්න. ඒ බව දන්නේ කවදාක සදාචාරවාදීයර දැනගන්න. නමුත් ජීවිතේ නැගිටි ගහනකට කවදාකවත් දැනගන්න. චේතනා පාලකට මිනිහ කවදාකවත් හිතේ ඔබ මේ දකින්න. සීලය පිළිබඳ හැමදාම ප්‍රතිතද ගමිනී මිනිහ කවදාකවත් ඔබ දකින්න. ඉතින් එතන ඉඳලා හිතේ ආපහු එන එක මොන තරම් ආශ්‍රද ආශිර්වාද ආශ්චර්යද කියලා බලන්න. වැරදි තැන දැනගෙන එයාම ගෙදෙට්ට එනවම කියලා නෙවෙයි. ඉන්ජුවල් කියලා නෙවෙයි. තේමයි. මොන්න බොරුද මොඩියට තේරෙන්නේ නැහැ. කර්ම නිරෝධ. මොකද කියන්නේ? මම මොඩි කිව්වට තරහ වෙන්න එපා. මොඩි කියන්නේ ඉන්දියාවේ අගමැතිගේ නම. ඔය දෙල්ල තේරුම් නැහැ. නරේන්ද්‍ර මොඩි. මිසිස් මොඩි. ඈ? මිසිස් මොඩි. හරි හරි නෑ නෑ මේ ප්‍රශ්නේ ඉවර නෑ. තව නඩු අයිල ඉවර නෑ. විනිශ්චය දුන්නේ නෑ. හරි දැන් දැන් කමටහන සුද්ධ වුණා කියලා හිතෙනවා. ඈ? තේරුණා. සාමනස් කියපිට තේරෙන්නේ දැන් මේ තේරිච්ච ටික අනුව අනිත් දවසේ භාවනා කරපුවාම දැන් කොහොමද Taman භාවනා මෙහෙවන්නේ? මොකද්ද Taman අනුග්‍රහ කරන්නේ කොහොමද? මොකද්ද ගත්ත විතර ගත්ත ආදර්ශය මොකක්ද? මොකද්ද සුද්ධ වුණේ? මුල කර්මස්ථානයේ ඉඳලා ඊට පස්සේ ඉන්ට පිටගිනා පිට කියපා දැනගන්න නමුත් ඒකට ඒකින්ටම නිලා ඒක තුළම හිත පාතන නමුත් මුල කර්මස්ථානයේ ඉඳලා සම්පූර්ණ එන්න එන එක බලක්න්නේ චේතනා කරන්නේ ප්‍රකල්පනා කරන්නේ අනුසේ සමාදන් වෙන්නේ බුදුරජාණන්සේ සඳහන් කරන යංච පකප්පේති යංච අනුසේති යංච චීතේති ආරම්භන මේතන් මොති විඥානසතිතිය චේතනා පහල කරපුවා විඥානයක පාවිච්චි කර ගන්නවා. ප්‍රකල්පණය කරපු ගමන් විඥානයක ආහාරයට ගන්නවා. අනුසය ගන්නව එකටවත් බෙගිලි දෙන්න එපා. කරගෙන හිටපන් මොකද වෙන්නේ කියලා. එතකොට මම චේතන මේ විඥානයේ පොර දාන්නේ. මම බලාගෙන ඉන්න කුල් අවතියේ. එතෙන් දිනෝට හිත සෑහෙන දියුණු මට්ටමක තියෙනවා. අන්න එතකොට තේරෙන එක චිත්තක්ෂණයක් තියෙනවා. හිතට විධාන දෙන්නේ නැහැ. චේතනා නැහැ. ඒක බුද්ධඥානසේ සඳහන් කරනවා උපය උපාදාන චේතස අදිඨානා විනිවේසාංශයතේ පජහන්තු විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා සියලු ලෝකයේ අනබිරතිය කියලා කියන කිසිම චේතනාවක් පහල් කරන්න එපා උපය උපාදාන කරන්න එපා අදිඨාන එපා මොකුත් එපා මෙයාට නටන්න දෙන්න එතකොට ආපහු එන එකනේ අපි මේක ලෝකේ වටිනම දේ ජීවිතේ ඒක බුද්ධි විඳින්න අපා ලනුගතලා ගෙන්නන්න කිවිජුජු කියන්නේ නැතුව. එහෙම එන එකක එහෙම ආපහු එන එකේ ගැහණු පිළිමකමක් නැහැ. ආපහු මේ එන එකේ පැවිදි උපවිදි වෙනසක් නැහැ. බුද්ධිමත් නැහැ කියලා වෙනසක් නැහැ. පොසත් දුප්පත් එහෙම එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් chance එකක් දෙන්න eBay වදී. දෙන්න තු හැම වෙලාවෙම ගස ගස ඉඳ ගියා. එහෙම දුන්නු දවසේ මම දෙන්නේ ඒකයි. එහෙම දුන්නු දවසේ නිවන් දැක්කා. එතෙන් යනකම් හිත උස්සන්න. උස්සලා බලනින්ද දැක්කේ නෑ මම. ඇරුනේ නෑ වගේ මගේ නෙවෙයි වගේ ලැහැ කියලා. දුමයි මනුස්ස හිතක තියෙන පිවිසුරු මේ ගතිය අපි හිතන වැඩි පුදුම හිතසුව ඉලවනවා. ඇඟිලි ගහන තාක්ක. ඇඟිලි ගහන තාක්ක. ඒ නිසා අනාකූල ප්‍රවාහයට අනාකූල යන්න අරින්ද ඇඟිලි ගහන්න මුල් ටික යතෙන් දෙනකන් හිත උස්සනකොට ඒක දන්නවනේ මම කියන්න ඕනේ නැහැ. හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ගියාට පස්සේ බලන්න ෆ්‍රීලෑන්ස්. ඇඟ මොදා ඇරිය. යන්න ඇරිය බලහන් ඉන්නවා. යම් ප්‍රමාණයක හැසිරෙනවා. ආයෙසර ඩක්කලා ඉදිට. ඒක දැක්කට පස්සේ හිතෙනවා අනේ වෙන ජීවිතයකට නම් ඇඟිලි ගහන්න එපා. අඩු ගානේ මගේ ජීවිතේවත් ඇඟිලි ගහන්න එපා. පුළුවන් තරම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන්නේ චේතනා පහල කෙනෙක් 100ට 100ක්ම නතර කරලා මෙයා නටන දිහා බලන්නේ. හිත වැඩ ගන්න හැටි බලන්නේ. එදාට අපි මනුස්ස හිත තේරුම් ගත්ත වෙනවා. මේ අංශුවක්. මනුස්ස හිතේක අංශුවක් තේරුම් ගත්ත වෙනවා. ඒක කවුරු හරි මෙතන ඉඳගෙන වැරද්දක් කරනවා. ඔක් කරන්න එපා යකෝ කියන්න ඕනේ නැහැ. බලන්න ඉන්න වැරද්දකට පොඩක් තුඩු දෙනවා. මිනිහටම තේරෙන්න ගන්නවා. ඒක අමාරුයි. ඒක දෙන්න බහනකින් ඉතින් ඒක අමාරුයි. හැම වෙලාවෙම කරන්නේ ඇඟිලි ගැසීම් කරනවා මේ ජීවිතේ කක්ක වෙලා තියෙන්නේ අපි අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසා ඒක තමයි උපය උපාදාන චේතස අදිඨාන අවිනිවේෂානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනවිරත සංඥා මේ කාමයේ අතහරණ කියන එකේ අන්තිම නැට්ට නැත්නම් සීක්මීමේ ශිෂ්ටාචාර වීමේ සීලයේ අන්තිම කෙලවර තමයි මොනම හේතුවක් නිසාවත් චේතනා පහළ නොකර ඉන්න පුළුවන් නම් බුදු හිතක් ඉතින් මේව හිතේ ඉඳ අපිට මේ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයෙන් පිටදැනක තියෙන්නේ ඔය කියන සුභ සිද්ධි ඔය කියන මෛත්‍රී භාවනාව කියන මුස්තා භාවන හැම එකකම චේතනාවක් තියෙනවා මෙන්න මේ උත්කෘෂ්ඨ தත්ත්වයට යන්න පුළුවන් choiceless අභ්‍යාසයක දාගෙන ඉන්න evenly suspended attention එක දාන්න. suspended decision කියන්නේ suspended චේතනා suspended volitional activities මුකුත් නැහැ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. කරන්නේ. ඉතින් සක්විතිනේ. වෙලාකට වැඩිනේ. එන්නේ තු ඔය කසුද කියලා පස්සේ අනිත් ප්‍රශ්න කියවලා වැඩකුත් නැහැ. මොනවද කියලා දෙන්නේ? මම දන්නේ ඔක්කොටම තේරෙනවද මම දන්නේ මට පිස්සුද කියලා මට තේරෙන්නේ නැහැ මම අදහන දේ තමයි ඔය පද්ධතිය හදලා තියන්න පද්ධතියට දුවන්නාර එන්න කිසිම හේතුකින් කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න යන්න එපා. ඇඟිලි ගැහුවොත් ගෝලි කොටයි. මෙතෙක් කල් අපි මේ ඔක්කොම කරලා තියෙන්නේ අනුගේ ජීවිතයට ඇඟිලි ගැහිීමේ සාපේ. මේ යන්නේ යnderෙන්නේ ඔය මට්ටමට ගියාට පස්සේ. එතෙන්ට යනකම් ඉතින් අපිට යම් යම් ප්‍රමාණික ඒවා සදාචාරයක් ඉක්මීමක් කරන්න ඕනේ. නිසා නිදවස යනකොට රක්මනීදිවත් ප්‍රය දෙකට ගන්න එපා. තේමද ඒක? ඔන්න යන්න යනවා. ඒකට යයි දන්න ගලෙක් කඩන ගීතවත් කරන්නේ. ඒක කියන්නේ හුස්ජයන දිහාට යයි දන්න. මට ප්‍රශ්නයක් යන්නේ අපේක මා පුදුමාකාර ධර්ම නියාමයක් වැඩ කරනවා. ධර්ම තා පුදුම චිත්ත නියාමයක් වැඩ කරනවා. අපි හිතුවට අඩිපේ පුදු ආරස්සාවක ඉන්නේ. ඒකට දෙක ලියනවා. අපිට ඇත්තටම වැරද්දක් කරන්න බෑ. කොහේ කරන්නේ? අපි ඉන්නේ මුල් ආරස්සාව සම්පූර්ණ ධර්ම ආරස්සාව කියන මේ ධර්මය අදහනවා. අපි යන්නේ ගායකට. මොකද ප්‍රශ්න තියෙන කියන්නේ දාන්න. මයික් එක දෙන්න කියන්නේ. දැන් සමහරවල් ඉතින් ආම සිතුවිල්ලක ඒ නැගලා හමුදෙන් ආවර්ෂණය කිරීම හැකියාවක් වෙන ප්‍රදෙන්න පටන් ගත්ත කියලා එතකොට තියෙන ස්මාර්ට්ලා ඒක අදාළ දිනේ නිකන් සත්‍යයෙන් විතරයි එහෙම ආවර්ෂණය කරලා නැවත මොන්ටරිනෝ එතනින් කාර්මයක් සිදුවෙන ඒ ආවර්තනය කරන්න පුළුවන්කම මේ මට්ටමේදී අපිට හම් වෙන දායාදයක් මිස අපිට අපිට ඒක choice එකක් නොකර ඉන්න බෑ. සම්පූර්ණ චිත්‍රය වෙනකොට ගිය පාර ඔක්කොම ආපහු පේනවා මෙහා ගිය පාර. ඉතින් ඒකත් පේන්න පටන් අර ගන්නවා. මේකේ අලගිය මුලගේ තේරම පේනවා. ඒ මොකද හිත පිරිසුදු හිත දෙය non judgmental. හිත unassuming. කොපෙන්න මෙතන හිටියේ මෙතන සද්දයක් ආවා මෙන්න කවුමක් ගහුවා ආයෙත් ආවයි කියලා. ඒකට පේන්න පටන් ගන්නවා ඉතින් මේකේ පිට සහ ඇතුලේ කියලා තියෙනවනේ හිතේ. කොහිද කොහිද සීමා? හිත පිට ගියා තා හිත ඇතුලේ කියලා මේ මොකද්ද අපි දාගන්නවනේ මම මේ සියරම හිතින් දාපුවා. අභ්‍යන්තර බාහිර කියලා කියන්නේ අපි දාගත්ත සීමාවක් නේ. You, me and not me කියන සීමාවක් නැහැ නේ ඔතෙන් කියන්නේ. me and not me කියන ඒකනේ කියන්නේ මඩන් දුවේදී සීමාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේලවා. වේතනන්න ඉන්න යාළුවේ. මතකද හින්දු? සීමාවල් නැති වැටකොටු බැමි නැති. අපේම අපේ. ඉතින් ඒකේ අපි කියන මේක සිංහල බුද්ධ ආගම මේක අනිත් එක මේක මම මේක මම නොවේ කියලා කවුද මේ සීමාව දාලා දෙන්නේ? ඔතන ගියත් සතිය තියෙනද පිට ගිය සතිය සහ ඇතුළට ගිය සතිය. පිට අරමුණු ඇතුළට හේරම් බයිලානේ. දාගත්තු ටෙන්ෂන්. දාගත්තු තාතතිය. දාන්න පහා. ඒකට පොතක් ලියලා තියෙනවා no boundary කියලා. කෙන් මිල්බගේ. ඒක මම කිව්වේ අවුරුදු 25කට විතර ඉස්සල්ලා. මේ පොත තියාගෙන ඉන්නකොට මට දුමාකාර සතුටක් ඇති වුණා. යකෝ මේ අපි හදාගත්ත boundary ටිකක් දාගෙන අපි මේ discipline වෙලා. කවුද කියන්නේ අනිවාර්ය යතර වෙනස මොකක්ද? කවුද කියන්නේ ඇතුළත පිටතට වෙනස මොකක්ද? කවුද කියන්නේ මම සාමාන්‍යෝයි කියලා වෙනසක් තියෙනවා. ඕකනේ කියන්නේ පුත්තජන කියලා පුත් පුත් කියලා කියන්නේ සීමාවක් දානවා. සෙක්ටේරියන්සම් ඊට පස්සේ කියවපන්. ඊට පස්සේ ටෙන්ෂන්. දෙහෙට බලන්න පිට ගියයි කියන එක කොහොමද ඩිෆයින් කරන්නේ කියලා උතින්නේ. හිතට ඇතුළක් පිටක් නැහැ. හිතට බයක් ලැජ්ජාවක් නැහැ. හිතට කාලයක් නැහැ. හිතට දේශයක් නැහැ. අපි දාගත්ත දෙයක හිර වෙලා ඉන්නේ. ඔළුව හොල්ලනවා නම් තේරෙනවා. වචනේ ආයි කියන්නේ තමයි. හරි දැන් මයික් එක දෙමු ඇති තියන්නේ. අති පූජ්‍ය ස්වාමීන් වහන්සේ මැද ගොජේ අත්හැර යන විට කිසිවක් සොයා සොයා යාමක් අවශ්‍ය නොවන නියුණු අඳුරු සුදුත් නැති කළුත් නැති තෝතැන්නක් මෙන් දිස්සන තැනක් ලැබේ. භාවනාවෙන් මෙතෙක් සොයා සොයා ජීවිත ලැබෙන සියල්ල අත්හල විට නිවීමක් දැනේ. එය නිවීම හැටියට හඳුනාගත්තොත් නැවත එතනට එන්නට මෙතෙක් පුහුණු කළ මම් පිටට නැවත යාම නුසුදුසු. එවිට accounts balance කරගන්න හැටි කියා දෙන්න. වහන්සේගේ උපදේශවලට අත්දී. ඔය එතන ගියාට පස්සේ ඒ ලබාගත් එක පිළිබඳ ආඩම්බරයක් කියනවා පාරගෙනත් ආඩම්බරයක් කියනවා කියලා. නමුත් ඒක ලක්ෂ කෝටි වාරයක් ගියාට පස්සේ එතන ගැන කිසි වටිනාකමක් නැහැ. පාරේ වටිනාකමක් නැහැ. අරට බැන්දට බැඳින්න ඉස්සල්ලා ගෑණී සහ බැන්දට පස්සේ ගෑණී වගේ. ඕක තේරෙන්නේ නැහැ කට්ටිය. තේරෙන්නේ නැතුව නෑ. ඉතින් ඔය දික්කසාර ප්‍රමාණය දිහා බලනකොට තේරෙනවා. පළවෙනි සැරේ ගියාට පස්සේ අම් මේ මේ ගෑණි ලබාගත් එක රට රාජ්‍යයක් ලබාගත්තා. මගේ දැහැවැද්දුකුත් එක්ක එල්ලමද. මේ ලෝකේ එකම බඩුවයි හම්බෙන්නේ සල්ලිත් එක්ක. අනිත හැම එකටම බඩු දෙන්න සල්ලි දෙන්න බෑ. අනේ ටික දවසක් ගියාම මෙන්න පොලේ මේ යෝධිට මං එපාලු දැන්. ලක්ෂ වාරයක් කරනකොට නිවනත් එපා ඒ ඒ ලැබපු දෙයත් එපා වෙනවා පාරත් එපා මේක බුදු දහම අපිට උගන්වන්නේ අනුපස්සනාහර. ඔක ලැබපු දවසේ ඇත්තටම අකිය කියලා විදිනවා. කියලා ඉවරයක් නැහැ. දකින්න දකින්න කරාට කියනවා යෝ අපි ඉස්සු ගෙලින්නේ අයියෝ කෙටි පාරක් තියෙනවා අයියෝ එන්නකෝ අයියෝ මං කියලා දෙන්නම්කෝ අයියෝ. විනාසයි යටියට මේ පයදාංශ බල්ලෙක් වගේ. දුවනවා. උගම ලක්ෂ වාරයක් කරනකොට මොකද වෙන්නේ? ඉවරයි. ඔය ඔය කියන සෙනෙහස ඔය කියන සිල්ලාරේ නැහැ. It's a fact. එනිසා පළවෙනි සැරේ දකින්නකොට සහ ලක්ෂ වාරයක් කරන්ඩ බුදුජානනාංශය කරන්නේ පළවෙනි සැරේ පෙන්වන එක විතරයි. ඌට ඊට පස්සේ වහකයා. ඌ නිකන් කුඩු ගැහුවා. මේක කරන්න කරන්න ගියාට පස්සේ ගහලල්ල. ඒක ඊට පස්සේ අර බැඳලා පහුගිය කාලෙක ගිහිල්ලා වගේ අර ඉස්සර දැකපු සුකුමාරය දැන් මේ සිව් මැලිය දැන් සිව් මැලි නෑ. ඉතින් ඒකට ඔය එකම් බැලන්ස් එක කරා තියෙන එක ලක්ෂ කෝටි වාරයක් කරගෙනවා ආසේවණය කියලා කියන්නේ ඉස්සරහම දකින්න. ඊට පස්සේ try කරලා බලන එකට කියනවා භාවිතා කියලා. ඊට පස්සේ බහුලීගත වුණාට පස්සේ ඉට්ස් දෙයකට හදවලට කරනවා. ලෝකේ දෙයක් නැහැ. ආධුනිකයට ඒක ලොකු දෙයක් තියෙනවා. ඉතින් ඒ ටික ඔය කියන ආශීවේති භාවිති බහුලීකරණය කියන එක ෆිලොසොෆි එකට දාලා තීසිස් එක අල්ලන්න බෑ. මුතුන්ස කියනක ලැබුවට පස්සේ ජීවිතය ජීවන රටාව හදාගන්න ලක්ෂ කෝටි වගේම කොහොම කරන්නේ? කරනකොට වෙන අයියෝ කොච්චර දෙන්නේ. ඊට පස්සේ ඒකත් නිකන් කොමන් සෙන්ස් වලට යනවා. හැබැයි යාට විතරයි. accounts balance එක අන්තිමට දුර්ලභ භාවයේ නිසා මේක වටනකමක් තියෙනවා. නැවත නැවත කරනකොට ඒක ඒක නිකන් ඕටෝ පයිලට් එකකින් හැටෙන්න පටන් දැන් පැයකමාරක් ගිහිල්ලා. කරන්න දෙයක් නැහැ දැන් ඉතින් වාහනේ නැග්ගට පස්සේ ඉතින් යනවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ආ යා ඉතර කරමු. අලිපෝජනීය ස්වාමීන් වහන්සේ මෙය මාගේ පළවන නිවාසික භාවනා වැඩසටහන. වහන්සේගේ ධර්ම දේශනා බොහොමයකට අන්තර්ජාලය ඔස්සේ සවන් දී ඇති අතර ඒ අනුව පරයන්ක ආසක්මන් ධාරණාදීට උත්සාහයක් වෙන තිබෙනවා. සමහර අවස්ථාවලදී ආනාපානසති භාවනාවට පටන් භාවනාව පටන් ගත් විටම සිත එක්තැන් වීමක් සිදුවන අතර සමහර විටදී වැඩි කාලයක් ගත වෙනවා. සිත එක්තැන් වූ බොහෝ අවස්ථාවලදී පහන් දැල්ලක් වැනි ආලෝකයක් ආස්වාස ප්‍රස්වාසයට අනුව ඈතට ළඟට ගමන් කරනු පෙනේ. ඒ අවස්ථාවේදී බොහෝ සහැල්ලු ගතියක් දැනේ. අද දින පරයන්ක භාවනාවට පෙර විනාඩි කිහිපයක් බුදු ගුණ සිහි කළේ. මේ ආනාපාන සතියට පිවිසුණු විට ක්ෂණිකවම සිත එක්තැන් වී එම ආලෝකය පෙනුණු අතර එය වැඩි වේලාවක් පැවතුණි. පැහැල්ලු ගතිය නිසා මෙහි නැගී සිටීමට මාගේ කැමැත්තක් ඇත. මා තවමත් ආධුනික වූ නිසා මගේ භාවනාව සම්බන්ධව සහ ඒ ඉදිරියට ගෙන යාමට වහන්සේගෙන් ප්‍රතිසත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පෙරවන් කරන්නයි. මේක අපි එක දවසක් අර ඇලන් මැතින් රාමෙට ගිහිල්ලා මේ ගොඩක් සංගීතය 200ක් විතර. ඒත් ඔය ප්‍රශ්න කාට පස්සේ මම හුවා දැන් ඒකට මේ වගේ අර ගා කටකෝලක් අස්සේ දැස්සේ කුඩලොත් ඉඳද්දි සර්පයොත් ඉඳද්දි වනසත්වොත් ඉඳද්දි පින්වගෙන ගිහින් අපිට ලොකු කලෙලියක් තත්කට ලැබුණාට පස්සේ වෙලීලියක් ලැබුණා පස්සේ ටිකක් රිලැක්සේෂන් එකක් තියෙනවා හිටගෙන යන්න පුළුවන් සතෙක් ඉන්නවා නම් පේනවා වගේ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ එයාට ආපහු අර කැලින් ඉන්න යන හිතෙන්නේ නැහැ. දැන් වෙල්ලිලිය හම්බුණා. එතකොට යාට ඒ වෙල්ලිලිය පිළිබඳ ආශාවක් සහ කැලේ තියෙන කටුකොල පිළිබඳ තරහක් එනවනේ. ඒ නිසා මේ මට්ටමට ගිය කෙනා ඒකේ ඉන්නකම් හරි හොඳට කපාට අලුකෙත් තියෙනවා විවේකයි ඔක්කොම තියෙන. එතකොට යාට මේකේ ආශාවක් එනවා. ඉතින් ඒක පෙන්නලා දෙන්න ඕන මට. ඉතින් සමන් කිව්වා එහෙම දැන් ආවට පස්සේ ආයෙ කවදාකවත් යන කටුකොලක යයිද නැහැ. මොකද මෙතන හරිය විවේකයි. එතකොට මේ දෙක අතර කොයි එකද හොඳ එක කියලා. ඉතින් ලියුම් එක නම් වෙන කෙනෙකු අනිවාර්යයෙන්ම වෙල්ලිලිය හොඳයි කියලා. අංගෝ වෙල්ලිලිය හොඳයි කියන එක අපි ගමු. වෙල්ලිලිය නැති වෙච්ච දවසේ පශ්චාත්තාපයක් වෙනවනේ. ඒ වෙල්ලිලිය නිසා අපේ කරන්නේ. උඹට පුළුවන් ද කවදාරි භාවනා කරලා කටුකෝලත් එකයි වෙල්ලිලියත් එකයි කියන්නේ ඔන්න ඔකට තමයි සමසිත කියන්නේ. ඕටයි කියන්නේ අෂ්ටෝක ධර්මයෙන් අම්පන්න වෙන්නේ හිතේ. ඕකට කියන්නේ ලාභෙත් එකයි පාඩුවත් එකයි. දුකත් එකයි ලැපත් එකයි. යසසත් එකයි ආයසත් එකයි. ඉතින් විකිනේනවා අප්පා මෙහෙම කිව්වට බඩු. අතෙන්ද ගිහිල්ලා ආයසරයක් කටුකෝල ලැබුණත් එකයි. මිල්ලිලිය ලැබුණත් එකයි. ඒක manussත්ත්වේ නෙවෙයි. ඒක manussත්ත්වේ ඉක්ම උපදයක්. ඉතින් විල්ලිලිය කවදාකවත් නැකවෙන තුරු මේ කියන දෙන්නේ. විල්ලි රූපයෙන් පෙළ කියනවා ඕකට බඳින්න එපා. ඒ විශාල ආකර්ෂණයක් තියෙනවා කාන්දන් ශක්තියක්. ඒ ලක්ෂ කෝටි වාරයක් කරනවා. ආයෙ කටකෝල් වලින් ආයෙ විදිහට බලන් ආයෙ කටකෝල් වලින් ආයෙ විදිහ. ඔමෙ යනකොට යනකොට තියෙන්නේ බොරු. ඒ දෙක වෙනවන්නේ නැහැ. ජීතික කියන එක පුත්‍රජනහන්සේ නිබ්බාන පරිසංයුත්ත දේශනා. ශූන්‍යතා පරිසංයුත්ත දේශනා කියලා තමයි කිව්වේ. ඒක කවුරුත් අහන්නේ නැහැ. මොකද ඔක්කොටම ඕනේ මේක එකක්. ඒක මේක නැතුව මේක ගන්න හදන කොහෙද අප්පා කාසියක මේ රජිටි කොටු ඔළුව තියෙන විතර පැත්තක් ගන්න පුළුවන් පොල් ගහ තියෙන පැත්ත නැතුව සතිය කාසිය බෑ දෙකේකට එන්නේ. ධර්ම සතිය කාසිය රජිටි ඔළුවයි පොල් ගහ. අපි කියන්නේ නෝනා පොල්ල සෙල්ලම දානවා කියලා. අපිට පුළුවන් නෝන විතරක් කරගන්න. බෑ පොල් දෙයට පැත්තේ තියෙන පොල් ගහ. මේ දෙකටම සමහිත කිව්වොත් ඕගොල්ලෝ ඒයිද ලබන පාර වෙල් ක්‍රිකට් එකට. මොකද කියන්නේ? කැපි ගන්නලා දන්නේ කටුකොලත් එකයි. වෙල්ලිලියත් එකයි රජිනේ පොල් හොළුවත් එකයි පොල්ලත් එකයි කිව්වොත් ඒ අනේ පප්පු ගහගන්න ඊට වැඩි රගෙද හිටපන් හොඳයි කියලා අනේ ලබන සැරේ මෙච්චරක් වශයෙන් ගෙනිකන්නේ එසේ හරිය කියන්නේ නැහැ බලන්නේ දවසේ දෙවෙනි දවසේ ඔය කියන්නේ තුන්වෙනි හතරවෙනි දවසේ එනකොට තමයි කියන්නේ අතමෙන් පොල පවත්තන බිස්නස් කියන්නේ ආගමී කරන්නේ කවදාකවත්ම කියන්නේ අර කට්ටිය බඳලා වාල් කරලා තියනවා මේ මචනක් තියෙනවා සුපර් කහපාට කිසිම ටෙන්ෂන් එකක් නැහැ වගේ නේද නෑ මං ගිහලා නැහැ ඒක තියෙනවා ගියමිනියා කියනවා ඔක නැවත නැවත ගොනුට අරකට එකයි මේකත් එකයි එතකොට විකිණෙන්නේ නැහැ හරි බෝරින් මේක හොඳයි මේක අපි මේ ගත කරව කොට කොළ වෙනකොට හොඳ විවිධ තැනක් තියෙනවා හැබැයි ඒකෙත් තියෙනවා බන්ධන ශක්තියක් එතනක් තියෙනවා ආකර්ෂණ ශක්තියක් එතනත් පේනවා කාන්දන් ශක්තියක්. ඒකට අහු නොවෙන්න බෑ බුදු කෙනෙක්ගෙන් උපදෙස් ගන්න කියනවා. මොකද කියන්නේ? ඒ කමඨාන සුද්ධ වෙන්නේ නැතුව එතෙන් යනවයි කියලා කෙනෙක් භයානක බැහැය. කොච්චරද කියනවනම් අරූප බ්‍රහ්ම ලෝක වලට බැඳිලා ඒකට ගියොත් එහෙම කල්ප කෝටි ගණනකට කොට ඉන්නම් වෙන්නේ. ඉතින් මේ ජීවිතේම උගයන් ලක්ෂ කෝටි වාරයක් කරන එකේ බල බස්සන. ඒකේ තියෙන ඇස්වගටුවක් අපල දාන. විෂබස්ලා කියන්නේ මේ කර්ම ලෝකෙටත් එක තමයි සාපේක්ෂව මේක වටින්නේ. මේකට එන්නේ ඒකට යන්න. මේකට එන්නේ ඒකට යන්න. එතකොට කවදා හරි දෙක සමවේදනක් වෙයි කියලා හිතන්න. බරපතල ප්‍රශ්නයක් වෙනවා. කරන්න පුළුවන්. කියලා දෙන්න නම් නැහැ. මොනම එකවත් පිළිගන්නේ නැහැ. මොකට එහෙනම් මහන්සිලි කියලා. දැන් තියද ධර්ම සාකච්ඡාවල් මොකද මට පේන ඔළුව ඔක්කොම කුරුවල් වෙලා තියෙන කියලා. මූණ නිකන් එන ගහත්තේ තෝම පිට්ටු කිවා. නින්දයද කියලා විශ්වාසත් නැහැ. බැලට. කිය. ගරුතර ස්වාමීන් වහන්සේ වහන්සේගේ සතිපාසල් වැඩසටහන ඉතාම වේදරමි. මාද ගුරුවරියක් නිසාය. කවුරුත් ඒ ප්‍රශංසා කරමින් පිළිගනිමි. තා වේගෙන් පිළිහිමින් පවතින වැඩි හිමි සමාජයටද ඒ යහපතක් සැලසෙනසේ ඒ ඊටාන ගුරු අනාගතයේදී ක්‍රියාත්මක කරන්නේද? ඒ දැනගැනීමට කරුණාකර කරුණු පහදා දෙන්න දෙනුවන් සර්. අපි නිසනවනේ 180 ගණන් වල යන්නේ රිට්‍රීට් වලට. එන්න හරියක් එන්නේ 60 පිටලා හොට බිමෙනිච්ච කට්ටිය. يعني අර බඩි බෙලවත් නැගන්න බැරි කට්ටිය තමයි එන්නේ. මම බොහොම උනන්දුවෙන් කියලා දෙනවා. කියලා දීලා කියනවා ඔයගොල්ලෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ. හොඳටම ෂුවර්. වැඩේ හරියන්නේ නැහැ. මේ එකක් ෂුවර්. මැරිලා ඊගාව ආත්ම සතිපාසලට එන්න ඒක නිසා සතිපාසලට පොඩු දාන්න එපා. ඒගොල්ලෝ ෂුවර් මහරා. මැරෙන්නේ ওই ওই ওই තාලෙ පය. ඒ දෙකක් නෑ. පොත ඌ හොදන්න බෑ අප්පා ඔළුවල තින්නේ. අපි බලාපොරොත්තු වෙන්න අවුරුදු 7 අතිපාසලට ගන්න. ඉතින් අර නාකියෝ නාකිච්චෝ ඔළුව පොළොවේ ගන්න. මම ඉස්ලාම රැසෙවිදි ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිලකර කිව්වා මේ ළමයේ සතිපාසලට ගෙන්න ගන්න අම්මව ෂේප් කර ගන්න ඕනේ ගුරුවරයා ෂේප් කර ගන්න ඕනේ දහම්පාස ගුරුවරයා ෂේප් කර ගන්න ඕනේ වැඩිහිටියෝ ෂේප් කර ගන්න ඕනේ අත්තම්ම ෂේප් කර ගන්න ඕනේ දෙපාර්තමේන්තුව ෂේප් කර ගන්න. ඒකේ ළමයා මැද තියලා අඩේට වැට හදනවා. මේ අම්මා මේ ටීචර් මේ දහම්පාස ටීචර් මේ අධ්‍යාපන අධ්‍යක්ෂක ඔක්කොම තියෙනවා. වට කරලා ළමයා ඔසල දීවම අට දිනම වැටෙන්න ගන්න. මේ ගන්නකන් අර බොල්ල ඕනේ මට. මම මේ සම්බන්ධතාවය ඇති කරගන්නකන් බලධාරීගේ අවධානය මට අවශ්‍යයි. මේ මගේ අතට ආපු ගමන් මම දැන් ෂුවර් ඔය ඔක්කොටම ඇවිල්ලා මම මට ක්‍රී කරනවා. අරගෙන දීපුවම ලන්දම විවදාන. ඉතින්කට උදව් කරපේ හැම එකටම ගන්න. ගන්න ඉස්සෙල්ලා ළමයි ටික ෂේප් කරනවා. ඔය ඔක්කොමලා ඉතින් ඔයගොල්ලෝ මම පාවිච්චි කරන්නේ බිලිකොක්කේ ඇමට. බේට් එකට. දහලා මාළුවා ගොඩ ගත්තක මම ඕගොල්ලන්ට තම්බියකට සලකන්නේ. ඒ නිසා වැඩි හිටියන්ලා ගහනවා ගහන්නේ අනේ මාර්ථේ. ළමයි ලව්ව ගස්සෝ අනේ ළමේ කාවඩු හතිපාසට. අවුරුදු 5යි. අම්මත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් ළමයි කියනවලු අම්මේ මට මීට පස්සේ කවම දාකවත් තරහයි. මම හොඳටම ෂුවර්. සත්‍ය පිටේව මට කවදාවත් තරහ නැහැ. ඉතින් අම්මා දැනගෙන තියෙන පොඩි එකා කතා කරනවා කර්මන ඉල්ලුවා. අම්මා දන්නවද? අපේ මොන්ටිසෝරි ටීචර්ට තරහ යනවා. ඒක අම්මා දන්නේ. අම්මා දන්නවද ඇයි කියලා? එයාට ළමයි කම්පෙන්න. හැබැයි මම දන්නවා ඒ බබා හම්බෙච්ච ගමන් එයාට ඒකට නිතේ. තරහ යන්නේ ඊට පස්සේ. අම්මා මේ කොහොමද? ඔයාටත් ඉන්න බැරි නේද? අම්මට. ඔයාටත් මේ අමාරුව තියෙනවා කියලා. යම් ළමයා අම්ම ඇවිල්ලා ධම්ම විහාරේ හඳුනන කියනවලු ස්වාමීන් වහන්සේ මේ ළමයාත් එක්ක මොනම දෙයක් කියලා ඔක්කොම විනිවිද දකින්න නිකන් බීදුරුවා. ඒ කිදර මොනම දෙයක් කරන්න මොකද ළමයා බලන බැලිල්ලේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්ධ ළමෙක් ආ. හොඳටම වැඩි විපත් වේ වයසේ. දෙමව්පියෝ ගෙනල්ලා. අන්ධ ළමයාට කිව්වා අන්ධ කියලා කියන්නේ කාලකන්ණි කියන එකනේ. විලමෙට කියන්නේ වෙන මොනවද ලෙඩක්. මම කොහෙද හති පිටවන්නේ කියලා මට කතා කරන්නේ. ගියාට පස්සේ අම්මගෙන් අහගන්නවලු ඇලබිල්ලට ඉස්පිල්ලට. මානවලා දැන් ජොලියේ ඉන්නවා. ඊට පස්සේ මම එන්න කිට් වෙලා අම්මයි තාත්තයි අල්ලන්නේ. ඇවිල්ලා මට මෆ්ලර් දෙකක් ගොතා ගන්න. ඒ ඉන්නේ කනවලල්ලගෙන එන්න ඕන. ආයෙත් මම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ඊට මම යුවා අම්මගෙන් ඇයි මම පිටිපිටින් නෑ ස්වාමීන් වහන්සේ ඕක තමයි මේ ගෙදර ගියාම. ඒ හැම වචනෙම උත්තර ඕනේ කියලා. මම මෙයා ගෙදර ගියාම විදිනකොට හරි මෙයාට බං ෆොටෝ වල හැප්පෙනවා තරපු බෙලෙ වැටෙනවා එහෙම තියෙනවා. තාකවත් නෑ. කවමද ආකවත් නැතුණු ගෙදර ගියාම තරපු වෙනගෙනවා. කැම බෙදාගෙන ඔක්කොම කර ගන්නවා. ඊළඟට මායේ කකුල පොඩ්ඩක් හරි කකුලක වැදුනොත් බම්කෝක. අම්මට සතිය නැහැ කියලා කියනවා. මන්ද ළමයා කියනවලු අම්මට සතිය නැහැ කියලා කියන සංස මේ ළමයා සතිය පුරුදු වුණාට පස්සේ හැමදේම ස්ක්‍රීන් වෙනවා. ඉතින් අම්මට සතිය නැති වෙන හැම වෙලාවකම ඇකිලද. ඉතින් ඒක නිසා එහෙම තමයි මට උඟක් එපා. මට අපේ ජනගහනේ දශම ගානකට දුන්න උත්තර. අංකය ඉන්න ලක්ෂ 45 ප්‍රමාණයි. දශම ගානකට දුන්නොත් මේක පැතිරෙන දෙයක් වටපත්. එදාට මම කියන්න ඕනේ නැහැ දේශපාලනක් කියන්න මොකද කරන්න ඕනේ කියලා. එදාට මම කියන්න ඕනේ නැහැ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මොකද කරන්න ඕනේ කියලා. එදාට මම කියන්න ඕනේ නැහැ භයානක ඖෂධ මර්ධනන්තිට මොකද කරන්න ඕනේ කියලා. තමයි කරන්නේ. ඒ නිසා මේ ළමයින්ට දෙන එකෙන් අනිවාර්යයෙන්ම වැඩි හිටියන් යනවා. ඒක යන්නේ වක්‍ර මාර්ගයෙන්. හැබැයි ඉතින් Tamangeම දරුවගෙන් ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා ප්‍රතිපාදල ගැන මම බලන ඉන්න වෙලාවක වීඩියෝ පිටියක් හරියට අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි ලබන දවල් 10න් පස්සේ අපි නැමති එකතු වෙන්නේ 12 මානකනේ. එකට. එකේ ඉඳලා එකමානකම් සක්මනනේ. නිසා 12 මානදල එක වෙනකන් අපි වීඩියෝ කොටියක් බලන ටිකක් සක්මන් කරලා එමු මෙතෙන්. විනාඩි 30කින් කරන්න බෑ නමුත් විනාඩි 30කින් තෑහෙන ප්‍රමාණයක් දෙන්න පුළුවන් මේ ඕනම කෙනෙකුට ගෙදර ගිහින් සතිපාසල කියලා ගහන්න වෙබ් එකේ බලලා ඉවර කරන්න බෑ මේ දවස්වල පහුගිය ටිකේ ආවා කීප පොලකට ඒව බලපුවම කඳුළු එනවා ඒ ළමයි එකට ඇවිල්ලා සම්බන්ධ වෙන්න හැදී මංගනි ගොඩාක් සාර්ථක වෙන්න හේතුව මම ලංකාවේ නැති නිසා. මං කියන ලෝක අවු කරනවානේ. ඒක තියෙනවා මේ මේ චක්මන් කරන්න කොහොමද පරියන් කරන්න කොහොමද ඒ නිසා භාග්‍ය ප්‍රෝග්‍රෑම් එකක් දෙනවද හෙට කරමුද? මේ මං හිතනවා මේ නිසා අපි කරගෙන යන මේ භාවනා වැඩ පිළිවෙලට බාධාවක් වෙන්න බෑ. මේක සතිය වර්ධනයක්ම වෙන්න ඕනේ. ඒ නිසා මම පෙන්වන්නේ පෙන්වන්න හදන්නේ මේ පොඩි ළමයි සඳහා හදපු මේ වීඩියෝ පැටි අපිට කොච්චරක් අපි කරගෙන යන විට ධෛර්යයක් දෙයිද කියන එක දැනගන්න. සම්මාසවසරය ආගම් විද්‍යාවට නතුන පාසලට මේ ගොඩ යනකොට අපිට ආරාධනා කරපු අයට විතරයි අපි යන්නේ. අපි ගියා බද්දුතිත් මහවිද්‍යාලයට නුවර ඒකේ ෆොටෝ ටික දැක්කහම ඔක්කොම කෙල්ල මොට්ටක් කියලා දාගෙන සුදු ඇඳගෙන පිටිනේ පුරා සක්මන් කරනවා. යකෝ ගමන් මට කියලා දුන්නා නේ ස්වාමීන් වහන්සේ බලාකුලක් වීමට බැස්සම කියලා. සෝබෝලකට ගියාම ඔක්කොම කෙල්ල ටික මුට්ටක් කියලා දාන බලනවා කරා. කෙල්ල කියනවලු 11 පන්තියේ මේ විනාඩි 15කේ මෙච්චරම ආතතියක්තර தත්වයක් අසහනයක්තර தත්වයක් ගන්න පුළුවන් කියලා මම ජීවිතේට මම හිතුවේ නෑ. සක්මන් කරනකොට මෙහෙම කකුල දික් කරනකොට උඩු පැත්තට අවුල් වෙట్లా රත් වෙන හැටි යට පැත්තේ හෙවණැලි සීට්ලයි දෙක වෙනසක් මට වැටුණා කියලා. ඒකට ප්‍රධාන ගුරුතුමෝ මේ කිව්වලු අපේ ඉස්කෝලේ හිතුවක්කාරම යෝග ඉන්නේ 11 පන්ති නෙමෙයි 9 පන්තියේ අනිත් දවසේ ඇවිල්ලා 9 පන්තියට සතිපාසල කියලා දෙන්නේ. මොකද ආගම්මේදී තියෙන වැඩි හිටියෝ අතර විතරයි. පොඩි ළමයි ගාව නැහැ. වැඩි හිටියෝ යොමු කරවන්නෙත් නැහැ ආගම් ප්‍රශ්න නිසා. ඉතින් මගෙන් ඇහුවා මෙච්චර බමුණු භික්ෂුන් වහන්සේලා ලංකාවේ අපරාධ සිද්ධ කරද්දී ධම්මජීව කියන ආමතුරන්ට පුළුවන් වෙයිද මේ ආගමකින් තොරව මේක පවත්වාගෙන යන්න? ඔය ප්‍රශ්න කාගෙන මම බැරි පුළුවන්කම තිබිච්චාන අවුරුදු දෙකක් අපි කරලා තියෙනවා. අපි කතෝලික ළමයින්ගේ මුස්ලිම් ළමයින්ගේ හින්දු ළමයින්ගේ සිංහල ළමයින්ගේ පසුපතියර ලැබලා තියෙනවා කිසිම වෙනසක් නැහැ. හැම ආගමේම ළමයි අපිට ලීලා දෙන ඒවා එකයි. මොකද ළමා මනසට ආගම දාන්නෙම වර්ගීකරණේ දාන්නෙම වැඩි හිටියෝ පොද දෙමව්පියෝ අර Hindu ස්වාමී කෙනෙක් ඇවිල්ලා කියනවා දෙමව්පියන්ට දරුවෝ හදන හැටි තේරුණාට කියන්නේ ළමයි හම්බුෙන්න කාම රමණීය කරන තේරුණාට ධමේ හදලා කියලා දෙන දේන එකම දෙමව්පියකට තේරෙන්නේ ඩිස්කොලිෆයි ළමයි හදන්න දන්නවා කිසි දෙයකට ගන්නට තේරෙන්නේ ඒක නිසා ওই වර්ගවාද ඔක්කොම තියෙන්නේ ළමා වැඩි හිටි වයස වලට. අපි පොළඹෙන්න ඕනේ අපි කරන්නේ ආරාධන වලට යන්නේ. ආරාධනා කෙරුවොත් යනවා. අපිට අවියෝ කරා මුස්ලිම් මිනිස්සේ කියලා වාදන මොට්ටකලි දගොම එන්නේ ওই බත. කයිලා කතා කරන්නේ මෙතන මම අපිට ආරාධනාව කරන්න මට්ටකුලි වන්ට ආරාධනාව. මුස්ලිම් බද්ලකින් වන්ට ආරාධනාව. අපි යන්නේ දෙක තුනක් අපිට හම්බෙන්න තියෙනවා මාකට අපි පොරොත් නීතිය. වැටිකලෝ යක්ෂනා වැටිකලෝ එකේදී උතුම් විදියට මේ ශිෂ්ට කෙනෙක් වැඩේ කරලා තියෙන්නේ. උතුම් ආශාවකින් බාරගෙන බලනකොට පිටි ගානේ ලියලා තියෙන සතියමයි වෙන වචනෙට. ඉතින් ඔක්කොම ඇරලා හේමන්ත මහත්තයා එක වින්න ස්වාමීන් වහන්සේ ගහලා තියෙන කැප්ෂන්ස්. සතිය නෙවෙයි, හැබැයි සතිය තමයි. ඒක නිසා මේ තියෙන්නේ මේක සිංහල බෞද්ධ අතර විතරයි පිළිකාව තියෙන්නේ. අනික් අය අතර නෑ. ඉතින් මට බලිනේ ඇත්තටම ආගන්තුකෙක් මේ දෙකෙන් තොරව යනවයි කියලා ඉතින් මම ඒක තීන්දුවයි. මම මේක නිශ්චිතයි. හැබැයි හිතුවට වැඩිය සහයෝගයක් ලැබිලා තියෙනවා. ආගමික නායකයන්ගෙන් සහ ළමයින්ගෙන්. ළමයින්ගේ සහය විචාර ගණන් ගන්න බෑ. මොකද ඒගොල්ලෝ වැඩි හිටියක් යොමු කිරීමට උනේ ඉන්නේ. හැබැයි පුතුමයි කොහොමද සමානකමක් තියෙන්නේ. ඒ නිසා මේකට තුනකට බලන්න මේ වගේ රටක දෙන්නේ වෙන්නේ බෞද්ධයන් නෙමෙයිනේ. මේ වගේ රටක දුන්නොත් එහෙම වෙන්නේ එතන තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඉතින් තවත් විනාඩි 10ක් විතර ගියා. සාමාන්‍ය විතර මහත්යනේ සම්දොට දෙකේ මාන්නක තුන්දෙනායි අර කල්පුතුමා කොම් පිළිගත්තා අපිට ඒක නිසා. ඉතින් මේක පාරදෙනේ කිව්වලද මම ආලේ කිව්ව මම තමයි ගෙදර ගිහින්. අද තමයි ගෙදර ගිහින්. අහුනේ. මම අද තමයි ගෙදර ගියේ කිව්වා. වෙනදා සතියේ කිව්ලා නැතිද? නෑ මම කරන වෙලාවේ විනාඩි 15ක් භාවනා කරුවා. ඒක වාදකට එක්ක අනේ ස්වාමීන් වහන්සේ මට දැන් මට යන්න ඕනේ කියලා. මම ප්‍රශ්නේ නෑ විනාඩි ආපු එක හොඳයි කියලා. ඊට පස්සේ කියනවා මේ විනාඩි 10 ඇතුළතම ඔබ වහන්සේ කියලා දුන්න ගැඹුරටම මගේ හිත ගියා. මම අද යන්නේ මං ගියේ වැඩේට උනාට ඊට පස්සේ දිගටම සත්‍යමත් වෙන්න කියලා හිතාගෙන මම හිතුවේ නෑ විනාඩි 15කින් මට සත්‍යමත් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ විනාඩි 15 වසරේ තේ කාන්තේ මම සත්‍ය අඳුරගත්තා. බොහොම ස්තුතියි කියලා. යනකොට කියලා කියන. බෞද්ධයෙකුට සත්‍ය බඳවන විනාඩි 15 කියලා ආත්ම 15කින් මත යනවා. ඉස්සරහට අතරම මේ කටයුතු ටික යනවා. නමුත් මම මේ පෙන්වන්න හදන්නේ අපි හිතන ওই වේල් එකයි ওই මායාවයි ওই මිරිඟුවයි තියෙන්නේ ළමයා ළඟට පණවිඩ යනකම් තමයි. ගිය ගමන් දුමාකාර වෙන්නේ මම කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට හිත හදාගන්න ඒක ඔයගොල්ලෝ කරුණා කරලා ලබනාන්නේ එන්න සති භාසනට. නියුත් ආරාධනාව අපේ සාකච්ඡාව නිමයි. එතකොට අපි පැය දෙකක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට විනාඩි 35 35 දාන්න පුළුවන් මේ පරියන්කට ලක්මන් දාපි ඒ නිසා අපි දැන් වෙලාව 3:00යි 9:25යි ඒ නිසා හතර ඉඳලා හතර මාරකට වාඩි වෙමු හතර වෙනකන් සක්මන් කරමු. ඊට පස්සේ බාහමාට බලමු. ඉතින් ලබන වාරේ ඔච්චර ප්‍රශ්න ලියන්න බෑ. පැහැදිලිද? දැන් සියලු දෙනාටම තේරුවන් සරණයි.